නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ශ්‍රී සුබෝධාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ මුල් කරගෙන මේ කරගෙන යන දවසේ වැඩ පිළිවෙලේ ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙන ශිළුම දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරයක් වුණා.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 ධම්මෝ නාම සාරතිං භූමි ධම්මා දිට්ඨි පුරේ ජවං තීති අරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා උති සම්පන්න පින්වත්නි අපි මේ භික්ෂු සූත්‍රයේ අවසාන ගාථාවයි අද දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබා ගත්තේ අත්මි සූත්‍රයේ මුල් කරගෙන මේ විදිහට දේශනා කීපයක් දේශනාවලියක් පවත්වලා තියෙනවා. ඒ මුල් මුල් දේශනාවලදී අපි මතක් කරගත්ත පරිදි මෙවැනි සූත්‍ර දේශනාවක් සර්වචන් වහන්සේගේ ශ්‍රී මුකේට ඉදිරිපත් වෙන්න හේතු වෙච්ච නිදාණය පසුබිම ඉතිහාසයේ සලකලා බැලුවොත් සර්වචනාන්තේ වැඩ ඉන්න කාලේ තාමත්ම විවේකයට කැමති වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ නමක් සර්වඥාන්සේ වෙත අවිද්‍යව බණ භාවනා කරන ගමන් එළඹිලා අවසරයි ස්වාමීන් වහන්සේ මට විවේක වෙන්න කැමැති මම අරණ්‍යගත වෙන්න කැමැති ඒ සඳහා මට කමඨාණක් ලබා දෙන්නේ කියලා සර්වඥාන්සේගෙන් කමඨාණක් අරගෙන වන තනන වන ඡණ්ඩයක නැත්තම් වන තේන සුනක කුටියක් තනාගෙන බණ භාවනා නියදුනා ඉතින් කරන්න කරන්න මේ ස්වාමීන් වහන්සේ එnde එnde දැඩි වෘත රකිමින් ඊ타මත්ම දැඩිශේ භාවනා කරන්න ගත්තා. මේ නිසා හෝ එව නැත්නම් ඒ ශ්වාසික පරණ තිබුණු ස්වභාවයක් නිසා දැඩි ආම වාදයක් නැත්නම් බඩේ දැවිල්ලක් ඊ타මත්ම තදි මේ ශ්වාසය පෙළන්න ගත්තා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කිසිසේත් මේක භාවනාවට බාධාවක් කරගත්තේ නැහැ. තමන් ගත්ත අරණ්‍ය ජීවිත විනාශ කරන්න හිතුවෙත් නෑ. ඒ දැඩි වෘත්ත නිසා එන්නේ එන්නේ අර බඩේ අමාරුව නැත්තම් බඩේ දැවිල්ල වැඩි වුණා. ඒ ශාංශ කොහොමඩක්වත් ඉඳගෙන භාවනා කරන්න බැරි වුණා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තක්මනක් හදාගෙන ඒ තක්මනේ උඩ ආලම්බන රජුක් එල්ලගෙන ඒ වැලේ එල්ලිලා තමයි සක්මන් කරේ ඉන්න බෑ මොන විදියෙන්වත් හිතේ කලස් කරන්න තියා ඇඟවත් තියාගෙන ඉන්න බෑ මේ තාම දැඩිසේ භවනා කරද්දී මේ ශාන්තිය සක්මණේම ඇදගෙන වැටලා අපවත් වෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ දැඩිසේ දැඩිසේ ආරමුණ මෙනෙහි කරමින් භාවනා කර හිටපු නිසා මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ ඇත්තටම මැරුණාද නැත්නම් වෙන මොකක් හරි ක්ලාන්තයක් හැදුණාද කියලා. අදාර දවල් කමඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙක් කියලා තිබුණේ මට භාවනා කරන්න නිකන් කලන්තයක් වගේ හැදුනා. නැගිටලා බලනකොට මම වැතිරලා හිටියේ. එතෙන්දි වැටිලා. වැටලා ඊට පස්සේ නැගිටට පස්සේ දන්නේ ක්ලාන්ත වෙලයි කියලා. ඉතින් මේ හාමුදුරුවෝ එහෙම බලනකොට මැරිලා. මැරිලා නැති අපවත්තරයි කියලා කියන්නේ ඔක. ඉතින් එහෙම උලා මේ ස්වාමීන් වහන්සේ කියලා උපදින්නේ දිවි ලෝකේ. ඉපදෙනකොට මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් විශාල විමානයක් පහළ වෙලා විශාල දිව්‍යාංගනාව පිරිසක් දිව්‍ය තූරිනාද පවත්තමින් මේ ශාසනය එනකම් බලන්නේ. මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ තමන් අපවත් වෙච්ච බවක් අවදිලා බලනකොට විශාල ගෝසාවක් පිරිසු තමන් එනකම් බලාන ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ කල්පනා වුණාලු අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා මේ අරණියට කවුරුහරි පෙරහැරක් ඇවිල්ලා වෙන්න ඇති මේ කියන මේ ස්වාමීන් වහන්සේ සිවුර සකස් කරගෙන බිම් බලාගෙන අර සෙනක එනකොට ඉඳුරන් අකුලගත්තා එතකොට මේ දිව්‍යාංගනාවන් ඇතුළු පිරිස දැනගත්ත මේ ශාසිය තාම ඉන්නේ පැවිදි ආකල්පේ දන්නේත් නැහැ අපවත්ච්ච බවක් ඒ නිසා මේ ශාසිකේ මුණට විශාල කණ්ණාඩියක් අල්ලුවාට පස්සේ මේ ශාසිය දැක්කලු මම දැන් දිව්‍ය පුත්‍රෙක් දිවසලු ඇඳගත්ත එතකොට ඒ ශාසිය විශාල බයක් ඇති වෙලා තියෙනවා දැන් ආයසරයක් මං කාම භෝගයට වැටෙනවා ආය කල්ප ගානකට ගොඩේට හම් වෙන්නේ ඉතින් මම මෙච්චර භවනා කරලා මෙච්චර අපකප් වෙලා බහන කරන මේකද මට හම්බ වෙච්ච තෑග්ග. දැන් මේකක් වෙලා හිත පහළ වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. ඉතින් මේ මේ පිරිස කියලා කියලා තියෙනවා දේව පිරිස, අප්සරා පිරිස. වහන්සේට ඔබතුමා වෙනුවෙන් තමයි මේ විශාල ගෞගානක් දිග විමානේ පහළ වුණේ. අපි ශිරු දෙනාමත් ඔබතුමාගේ අපවස්ථානට ආව පිරිස මේ දිව්‍ය තූර්යනාට පිළිගන්නේ මේ විමානයට අත තියන්න පිවිසෙන්න එතකොට ඒක තමන්ගේ බාටපත් වෙනවා අපි කොහොමද මුතුහාට පැවරලා තියෙන්නේ කියන්නේ මේ කියන හැම දෙයකින්ම තේරලා තියෙනවා කල්ප ගාන කපායි විඳින්න ඔක්කොම සැලසුම් වෙලා ඉවරයි මේ යෝජනා කරන්න ඒගොල්ලන්ට අයිතිවාසිකම් තිබුණාට මේ යෝජනා ඉස්තිර කළොත් මට ආයෙ ගලවමක් නැහැ ඉතින් එතකොට මේ ඇතිවෙච්ච අපහසුතාවය තුළ හිත කල්පනා කරලා තියෙනවා දැන් මේකට මේ යෝජනා විස්තර නොකර මෙතනින් පැන ගන්න ක්‍රමයක්. ඒචොර කල්පනා වෙලා තියෙනවා දෙවියෙක් වශයෙන් Tamanට චුත වෙලා සර්වඥාසිකාට යන්න පුළුවන් දිව්‍ය බලවලින් කියලා. ඒකට බලනකොට සර්වඥාසික සරත්තුර ජේතවනාරාමේ තාමත් ගත කරනවා. ඉතින් මේ වෙලාව වෙනකොට ජේතවනාරාම වේලාවෙන් බලනකොට මන්දිය පරාත්‍රිල් කිට්ටු කරනවා. ඉතින් මේ దేవතාවා පිරිසට කතා කරලා කියනවා මම සර්වචනාංශ ළඟ පැවිදිලා භාවනා කරපු කෙනෙක් මේ උද්දී හරි මට වෙලා තියෙන මේ පැවිද්දි ආනිසංසයෙන් මම යනවා සර්වචනාංශ වන්දනා කරනවා එතකොට දේව දේවංගනන් අක්ෂරාවන් ඔක්කොම කියනවා ඔබතුමා යන තැන මාත්‍ය පිට වෙනවා කියලා 500ක් පිරිසක් එක්ක සර්වචනාංශ ඉදිරියට ඇතුළලා සර්වචනාංශේ දුක් ගැන විනි කියනවා අච්චරාගන සංගුට්ටං පිසාචකන සේවිතං අනන්තං ඕහනං නාම කතෝ නාම භවිෂ්‍යති කුතෝ නාම භවිෂ්‍යති කියලා බුදුරජාණන් කියනවා මේ අප්සරාගන්ගෙන් වට වෙච්ච මේ ලෝකයේ ස්වාමීන් වහන්සේ මට පේන්නේ වර පිසාචයකින් වට වෙච්ච ලෝකයක් වගේ මේ නන්දන නම් වණය මහා මෝහණයක් ඉතින් මං කොහෙ ගිහිල්ලා බේරෙන්නද ස්වාමීන් වහන්සේ දැන් මේකට ඇස් දෙක අරපු ගමන් රස විඳපු ගමන් කිලෝ රක්නති අමාරුකට වැටෙනවා කියලා. එතකොට සර්වචනාංශයේ දේශනා කරපු පදවල ගාථා ටික තමයි මේ අපි දේශනාවලියට මුල් තියාගත්තේ. ඒකෙදි සර්වචනාංශය සඳහන් කරනවා <clears throat> යම් කෙනෙක් මේ ජීවිතයේදී මනුෂ්‍ය ලෝකෙ ඉඳද්දී මේ ධර්මය සුතා දතා ಪರಿචිතා වචසානුපෙක්ඛිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියන විදිහට මේක අහලා සුතා දතා හිතේ දරාගෙන මනසානුපෙක්ඛිතා මේ කියන බුදුහාමුදුරු කියන මේ බණ කාරණා මනසින් විග්‍රහ කරලා දිට්ඨියා සුප්පටි දිට්ඨියා සුප්පටි විද්ධා මේ ලෝකයක් මේ කාම භෝගයෙන් පස්සේ යමින් කරගන්නා මේ විකාරදී කර්මයේ මිත්‍යා දෘෂ්ටිය දැකලා ඒක විනිවිදලා හිතලා ගත කරගත්තනම් මේ ජීවිතේ මරණාසන්න මොහොතේ සිහිවි කල්ුණත් එයා දිවි ලෝකෙට යනවා කියලා. දිවි ලෝකෙට ගිහිල්ලා අමාරුවෙන් කල්පනා කරලා දිවි ලෝකෙ ගියට කිසිම දිවි ලෝක සම්පත්තියක් හිතෙන්නේ නැහැ. ඒක අපායක්, ඒක පිසාච ලෝකයක්, ඒක නරාවලක් විදිහට තමයි පේන්නේ. මොකද කාමභෝගී යත්තන් නම් දිවි ලෝකේ මහා ලොකු දෙයක්. නමුත් මේ විවිකසෝයේ හොයන කෙනෙකුට ඒක කානිවල් එකක් විතරයි. එතකොට මෙයාට මේ ප්‍රශ්නේදී සතුප්පාදේ කියලා තමන් භාවනා කරනද සතිය නැවත පිහිටනවා කියන එක ਸਰවචනාංශෝය සෝතානුදත සූත්‍රය සඳහන් කරලා තියෙන එක නිදර්ශනයක් තමයි මෙතන මේ බික්කු සූත්‍රයේ සිද්ධ වෙන්නේ මේ ස්වාමීන් වහන්සේට දිවි රෝගයක්වත් අපසරාවවත් විමානයක්වත් නන්දනවනයක්වත් අවශ්‍ය නැහැ අවශ්‍ය කරන විවේකයේ නමුත් කර්මානුරූපව ගිහිලා උපදින්නේ එතන එතකොට යාට ඒකට මනාපයක් ප්‍රීතියක්වත් ආඩම්බරයක්වත් පහළ වෙන්නේ පිසාච ලෝකයකට වැටුණා මං අපායකට වැටුණා මට තිබුණු විවේක ඉවරයි කියලා හිතනකොට ආපහු කල්පනා වෙනවා බුද්ධ ආදී රත්නත්‍රය එතකොට යාට සතිය පිහිටනවා නියාත්ම පීඩෝ සතිය. බුදුජානන් වහන්සේ බණ පටන් ගන්න යන්නේ එතන. බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා ඔබ දැනට ධර්ම රතේ නැගලා ඉන්නේ. ඒ ධර්ම රතේ ගමන් කරන තාක්කල් ඒක උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා. ඒකේ මාර්ගය හරිම කෙලින් බය නැත්නකට ඒක වෙලා තියෙන්නේ. දෙපැත්තේ රත දෙක රෝධ දෙක ධර්ම චක්‍ර දෙකක්. වාඩි විලා ඉන්න ආසනය පිටිපස්සේ ඇඳ වීර්ය වගේ වැටෙන්න දෙන්න ඒකට හේතු වෙන්න පුළුවන්. අත් දෙක තියාගන්න තියෙන ඇඳි දෙක බයලජ්‍ය දෙක වගේ. සතිය ඉඳගෙන ඉන්න ආසනේ වටේට තියෙන සීකාව රථය වගේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. දිවි ලෝකෙ හිටියත් අපාය ගියත්, මනුස්ස ලෝකෙ හිටියත් පොහසත් උනත්, දුප්පත් උනත් යන්නේ දිවනටම තමයි. එනිසා කායරක ගිය ආත්මදී වඩන ලද සතියේ ආනුභාවය නිසා යොමු වෙලා තියෙනම නිවනටමයි යතර වාරේ මොන භව සම්පatti බණ විපatti ලැබුණත් ඇති කරගත්ත සතිය කඩන්න බෑ එනිසා ඒ සතිය ඒ සංසාර ගමනේ හම්බෙන අනිකුත් සියලුම චෛසිකයන්ට වැඩිය වැදගත් බලවත් එනිසා ඔබ ඉන්න පාරේ අනිවාර්යයෙන්ම කෙලවර නිවන තමයි කියලා මේ දැන් මේ දේවාත්මය ළමලා දේවාත්මය ප්‍රතික්ෂේප කරනම අක්ෂරාවන් පිරිවරාගෙන ඉන්න මේ දේව පුත්‍රයාට බුදුරජාණන්ස කියනවා මේ හිත චකිත වුණාට ඔතන සතිය කැඩීමක් වෙලා නැහැ. මේ හිත චකිත වුණාට ඔතන සමාධි කැඩිල්ලක් වෙලා නැහැ. ගමන බාධා වෙලා නැහැ. ඒක නිසා සද්ධාාවක් ඇති කරගන්න මෙතෙන්ට එනකම්ම කටයුතු වෙලා තියෙන ධර්මානුකූලව ඒක නිසා අක්ෂරාවන් ගැන උච්චරම බය වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. ලැබිච්ච දිව්‍ය විමාන පිළිබඳව එච්චරම කලබල වෙන්න බය වෙන දෙයක් නැහැ. ඉව්වගෙන් ඇති කරන්න පුළුවන් නන්ති රාගයට වඩා පිහිටවන ලද සතියක් තියෙනවා කියන එකයි බුදුහාමුදුරුවෝ ඇති කරලා දෙන විශ්වාසය. ඒක සාමාන්‍යයෙන් බණ භාවනා කරන කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ භාවනා කරනකොට යනකොට ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්නයක් ගත්තත් සතිය. සක්මණේදී හරි පරියන්කේදී හරි ඒ කිනාට හිතෙන්නේ කවුරු හරි කහිනකොට මගේ සතිය කැඩෙනවා. දොරක් කරනකොට වැහෙනකොට මගේ සතිය කැඩෙනවා. හිත පිට යනකොට මගේ සතිය කැඩෙනවා. වේදනාවක් එනකොට මගේ සතිය කැඩෙනවා කියලා. ඒ යෝගාවචරය අර කිනිපෙල්ලෙන් බැට කාපු එක අරමැතිලට බයයි වගේ කෙලෙස් වල බය ඇති වෙච්ච කෙනා අර කෙලෙස් නිමිත්ත එනකොටම විශාල බයක් ඇති කර ගන්නවා. නමුත් ඒ යෝගාවචරයට පොටපාතලා දුන්නොත් යෝනිසමනසිකාරයේ කමඨහන සුද්ධ කළ දුන්නොත් එයාට පුළුවන් සද්ද ආවට ඒ සද්ද ඇහෙන ගමන්ම Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව දැනගන්න පුළුවන් සද්දක් තියෙනවා. සද්ද ඇහුනට ඒ සද්දෝලින් කිත කලබල වෙලා චකිත වුණාට අවශ්‍ය නම් සද්ද ඇහෙදි මානපාන බලන්න පුළුවන්. සතිය පිටවන්න පුළුවන්. ඒකම වේදනාව තියෙනවා. වේදනා මාරාන්තිකක් නැහැ. නොදැරිය හැකිත් නෑ කන බින්දවත් තමයි. නමුත් වේදනාව තියෙද්දිම තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. වේදනාව තියෙද්දිම ආනපන සතිය උනත් පිටවන්න පුළුවන්. එහෙම නැත්නම් හිතවිලි තියෙද්දිමත් සතිය පිටවන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ කිසිවක් නැතුව මූල කර්මත්තානේ පමණක් තියාගෙන සතිය පිටවන කෙනා ඒකට ඇති ආදරේ නිසා ලැජ්ජාව නිසා ඒකට පොඩි දෙයක් බාධා වෙනකොට මෙයා හිතනවා ඒ බාධා නිසා සතිය කැඩෙනවායි කියනවා. ඇත්ත වශයෙන්ම සතිය කැඩෙන්නේ නැහැ. එතින්දී සතිය විවිධාංගීකරණය වෙන්න හදන්නේ අද අපි ධර්ම සත්‍යව සාමිලාට ගත්ත වෙලාවේ වේදනාවත් එහෙම තියෙනවා. ආනපනෙත් මෙහෙම තියෙනවා. බණත් ඇහෙනවා. ඒ ඔක්කොම තියෙදි සතිය තියෙනවා. ඉස්සල්ලා නම් ඒකට ඔක්කොම තියල්ල බහා තබලා ආනාපාන විතරක්ම හිත තියාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ආධිනිකයගේ හැටි. නමුත් හොඳට භාවනා කරන යනකොට බුලත් හැටේ බුලත් අපේ දකුණු හක්කේදීදී වඩේ ගෙඩිය වම් හක්කේදීදී මැදින් ප්ලේන්ටි ගහන්න පුළුවන්. ඒකෙච්ච දමාර දෙයක් නෙවෙයි. ඒ බව දැනගන්න බෑ ආධුනිකයට. ආධුනිකයා හිතන්නේ කිසිවක් නැතුව ඒ එකම අරමුණේ තියෙනකොට ඒ දිදී සතිය පිටවන්න බෑ. නමුත් සතිය ඇති කරාට පස්සේ කවදාකවත් තමන්ව අනාථ කරන්නේ නැහැ. සතිය විතරමයි ඒ සනාතන ධර්මය නාත භාවයක් සාරණක් ക്ഷേමයක් පිහිටක් ලබල දෙන්නේ. ඒ නිසා අමාරුවෙන් හරි මේ සතිය තේරුම් අරගෙන අනාවඩා ගත්තොත් ඒකේ කලබල වෙලාවල් වලවත් අසරණ කරන්නේ නමුත් සමහරට යෝගාචර දන්නේ. ඒක කමඨාංශුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡාවෙන් තමයි පෙන්නලා දෙන්න තියෙන්නේ. ඉක්මන් වෙන්න එපා සතිය කරනවා කියලා චෝදනා කරන්න. ඉක්මන් වෙන්න එපා මට නිින්ද ගියා කියලා චෝදනා කරන්න. පොඩ්ඩක් බලන්න ඔය කැඩෙන්න ඉස්සල සතිය සද්දේ නැත්නම් කැඩෙන්න සද්දේ ඉස්සල සතිය නා. සද්ද ගියාට පස්සේ සතිය නා. අතරමැද කෙලස් පහල වෙලා නැහැ. ඒක බුරුමේ ස්වාමීන් වහන්සේලා හරියටම කියලා දෙනවා. හරියට මේ ප්‍රශ්න ඉදිරිපත් කරොත් ඕන කෙලෙසක් එන්නේ ඉස්සෙල්ලා සතිය නම් කෙලෙසේ ගියාට පස්සේ සතිය නම් මැද කෙලෙසෙන් හිත කෙලෙසෙන්නේ නැහැ. ඒ කෙලෙස අහෝසි කරන්න පුළුවන් දෙපැත්තේ තියෙන සතිය. අන්නේ වගේ සතිය දෑලේ දෙපැත්තේ යන ඇත්තු දෙන්නා වගේ මා කරඬු වඩම්මන ඇතාගේ දෑලේ යන ඇත්තු දෙන්නා වගේ යනකොට පුදුම තෙදක් තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය යෝගාවචරය දන්නේ යෝගාවචරය අර සතිය තාම ඇසුරු කරලා නැති නිසා එහෙම නැත්නම් සතිය විවිධාංගීකරණය කළ වැඩෙනකොට එක අරමුණක් නෙවෙයි අරමුණු රාශියක් තියෙද්දිත් සතිය පවත්වන්න පුළුවන් බවයි පුදුජානනාංශයේ මෙතනදී මේ దేవතාවට වෙන්නනේ නිසා ඔය దేవතාවියෝ නැත්තම් සුරංගනාවියෝ ආවට ඔය දිවි විමාන ලැබුණට ඔය නන්දන වනේ ඔක්කොම පාටි දැම්මට ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ ඉන්නේ කොහොමඩක්වත් නිවන් යන ගමනේ නිස්සත් රතේක නැගලා තියෙන්නේ. ඒ රතේ ඉඳලා තියෙන නිවනටමයි කියලා මේ නිසා මේ සූත්‍රේට වික්කු සූත්‍රේට ධම්ම රත සූත්‍රය කියලා කියනවා. මොකද ධම්ම රත උපමාවක් පෙන්ලා තියෙන්නේ ඒ ධර්ම රතයේ ලක්ෂණ ටික ලකුණු ටික බුදුජානසෙ පෙන්නලා මේ ගාථාවේදී කියනවා හිරිතස්ස අපාලම්බෝ මතයි හිරි බයලජ්‍ය දෙක තමයි අත් දෙක තියාගෙන ඉන්න තියෙන හැල්ලෙන්න පෙරෙන්න නැති වෙන්න ඇඳි දෙක වගේ සතස්ස පරිවාරිතෝ වටේට ශිරිකාවක් වගේ දෝලාවක් වගේ උඩින් උඩතර බැඳලා වටේට වටතිර ඇදලා යටට කාපට් දාලා සතියෙන් අරසා කළා දින තියෙනවා. ධම්මෝ නාම සාරතින් රූමි මේ රත්ය ගෙනින අතාචාර්යවරය ධර්මය. කදා අධර්මයට පිට වශයෙන් යන්න දෙන්නෙත් නැහැ. ධර්මයේම නැත්තම් සතියෙම තමන්ව තමන්ගේ භාවනාව මෙහෙවන්න පටන් ගන්නවා. ඒ බව යෝගාවචරය නොදන්න කෙනාට ධෛර්යයක් වෙනසයි මේ සූත්‍ර ඉදිරිපත් කරලා තියෙන්නේ සම්මාදිට්ඨි පුරේජවා. ඒ කෙනාගේ හැම කටයුත්තක්ම දැන් සම්මා දිට්ඨිය පූර්වංගම කරගෙන සම්මා දිට්ඨිය පුබ්බ නිමිත්තක් කරගෙන යන ගමනක් තියෙන්නේ. ඒ කෙනාට යාට තේරෙනවා ඉස්සර වගේ නෙමෙයි ජීවිතේ දැන් ගත කරන්නේ හැම වෙලාවෙම යහ දිට්ඨියක්, පුලුල් දිට්ඨියක්, සම්මා දිට්ඨියක් සහිතව කියලා. එතකොට යාට කෙලස් හමු නොවෙනවා නෙවෙයි, බාධක හමු නොවෙනවා නෙවෙයි අසත්පුරුෂයන් හමු නොවෙනවා නෙවෙයි අසත් ධර්මයන් හමු නොවෙනවා නෙවෙයි හමු වෙන හැම වෙලාවකම තේරෙනවා කිසිම කෙනෙක්ගේ අවවරණක් නැහැ තමන්ම දැනගෙන අසත්පුරුෂයන්ගෙන් අයින් වෙලා සත්පුරුෂයන් පැත්තට යන්න ඕනේ ඒතර සත්පුරුෂ ආශ්‍රය නිසා අසත්පුරුෂයන්ට ඇතුල් වෙන්න ඉඩ නොතබ කටයුතු කරන්න ඕනේ ඒ වගේම නික්ලිෂීතන මොකද්ද කියලා දැනගෙන නික්ලිෂී තන නැවත නැවත ඇසුරු කිරීමෙන් කෙලෙස් වලට ගැටකව දෙන්න තියෙන අවස්ථාවක් නැති කරලා දෙන්න ඕන. ඒ වගේම සද්ධර්මයෙන් නැතුව ඇසුරු කිරීමෙන් අසත් ධර්මයට ගැටකව දෙන්න තියෙන ඊට වහව ගන්න ඕන. එහෙම නැත්නම් මේ අසත් ධර්මයට දෙන්නල්ල සත් ධර්මයට දෙන්නරියොත් අසත් ධර්මයේ සත් ධර්මයෙන් ආසාදනය වෙලා කලවම් වෙනවා. අන්න ඒ විදිහට මේ කටයුත්තේ Tamanට මේ ආස්වාද මේ ආදීනව කියලා දෙක වැටහෙන්න ගියාට පස්සේ ඒකේ නිස්සරණය හොයා ගැනීම වෙන්වීම හොයා ගැනීමට බුදුහාමුදුරු ඉන්නේ නැහැ සාමාන්‍ය බුද්ධිය දෙන්නේ. Taman දැන ගන්න ඕන. ඒක නිසා සම්මාදිට්ඨි පුරේජවන් වුණාට පස්සේ අර තේරෙනවා දැන් සම්මා සංකප්පේ හරහා මන සංකල්ප හරහා මම මගේ ගැලවුම් මාර්ගය ගැලවිඥා හොයා හැම විඥාටම වැඩි ලොකුයි ගැලවිඥා. ඒ නිසා තමයි මෙතෙක් හම්බ කරපු හොඳ දේවල් සියල්ලම අවාසිතේ හිටියෝ. සියලුම මේ තෘෂ්ණා කරපු දේවල් දුක ඇති කරනවා. තණ්හා ජායති සෝකෝ. නමුත් ඒ තෘෂ්ණා ඇති කරපු දේවල් එක හැරේ කපලා අයින් කරන්නත් බෑ. ඒ වනිකම් කොහොල්ල ගුලියක් අයින් කරන හදනවා වගේ අත ගන්න අත ගන්න ඇලවෙනවා. ඒ නිසා මේ මනාප දේවල් වලින් කොහොමවත් මරණයදී වින් වෙන්න වෙනවා. ඒ නිසා ටික ටික ටික ටික අයින් කරන ක්‍රමය සම්මාදිටි සම්මාදංක පැතුනාට පස්සේ ඒ කෙනාට ත්‍රිපිටකයේ තියෙන 84000 ධර්මස්කන්ධයම තියෙන්නේ මෙන්න මේ ගැලවිඥාව දැනගන්න ඕන එක්කනට අපේ පෙර උතුම් પરම්පරාවේ ආර්යයන් වහන්සේලා මේ කොහොල්ල ගුලිය ගලවපේ. ඒක ගලවන්න බෑ සම්මාදිට්ඨි ධම්මා සංකප්ප නැතුව. ඒ ත්‍රිපිටකයේ කියුවට භාවනා කරලා මේ ධර්ම කොටස පාවිච්චි කරන්න ඕනේ මොකටද කියලා දන්නේ නැත්නම් මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ වගේ එළුවකට අහුවෙච්ච දැලිපිහ වගේ කපා ගන්න. ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සහිතන පෙන්ලා තියලා තියෙනවා ජාතක කතා බැලුවා සූත්‍ර බැලුවා මොනතරම් දුක් ආවත් මොනතරම් බාධක කෙලෙස ආවත් ඒ හැම එකටම උත්තර තියෙනවා ත්‍රිපිටකේ මොනම කෙලෙසක්වත් නැහැ මේ සති ආදී ධර්ම වලට යටපත් නොවෙන මොන වළං හැදුවත් වළංකාරයා පොල්ලට ලොකු නැහැ. පොලුකාරයාට ලොකු නැහැ. නිසා පොඩු කැල්ලක් අතර ගත්තාම නෙලන එකයි තියෙන්නේ කෙලවර කෙලව හදන හරපක් හදපන් ඒක වලක්වන්න යන්න එපා. ඔබ බලන් හදවා බලන් පුච්චපන් පෙර ගහපන් නෙලන එකයි තියෙන්නේ. ඒ නෙලන්න නෙලන්න තියෙනවා පොල්ල බලම් බින්දයි කියලා පොල්ල සවුත් වෙන්නේ නැහැ. මේ සතියේ ඒ බලේ එන්න පටන් ගත්තාම ඉනේන කෙලේශයක් හරහා ඉනේන දුෂ්කරතාවයක් හරහා ඉනේනක ඉච්ඡාවංගත්වයක් හරහා ඉනේන පරාජයක් හරහා ඈත මෑත බලන්න එපා කිලින්ම සම්මා දිට්ඨි සම්මා සංකප්පේත දාලා කටයුතු කරන පටන් ගත්තාම පේනවා සජීවී බුදු කෙනෙක් ඉන්නා වගේ සජීවී සද්ධර්මයක් තියෙනවා වගේ සජීවී සංඝ දාසනයක් තියෙනවා වගේ තමන්ගේ සීලේ නිසා සීලේ සජීවීකම නිසා ඕනේ ප්‍රශ්නකට මුහුණ දෙන්න පුළුවන් මුලදී නම් පසුබානවා මුලදී ටිකක් පැකිලෙන ගතියක් එනවා ඊපස්සේ ධර්මයේ ඉදිරිපත් කරලා එන්න පටන් ගන්නකොට තේරෙනවා මේ කරදර වෙන්න වෙන්න තමයි ධර්මයේ බබලන්නේ නික්‍රමට හිතන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ ඔච්චර බබලයිද දේවදත්ත නොහිටින්ද දේවදත්ත හිටපු නිසා තමයි අපිට නිදර්ශන සහිතව කියන්න පුළුවන් ඔන්න කවුරු මොන විදියෙන් සැලසුම් කරත් බුදුජානනාථට නිග්‍රහ කරන්න පවත් කරවන්න පිරුණම් පාණ්ඩ කටයුතු කරන්න මොන්න තාලෙමත් කරන්න බෑ ඉතින් අපිට බුදුහාමුදුරුවන්ට ඇතෙක් ආවොත් කොහොම කරයිද කියලා හිතන්න අපිට පුළුවන් ද රාකල 12ක් කියලා කොහොලා ඇතෙක් යවන්න බෑන අපිට කොහොමදක්වත් කරන්න. ඒකට දේවදත්තර ගාන ගෙවන්න ඕන. නැත්නම් අපිට කරන්න බෑ අපේ හිතේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ කරන්න බෑ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට. දුනුවාය යොදවන්න පුළුවන් ද අපිට? මුත්තටම දක්ෂ යොදවයි කියලා තියපම් පපුවටම බිඳලම යන්න කියලා උපදෙස් දෙන්න අපිට බෑ. ඒ නිසා අපිට ජවනිකාව දකින්න හම් වෙන්නේ දේවදත්තේ වැඩේ කෙරුවේ නැත්තම්. ඒ නිසා එන බාධා වෙනකොට ඒ කියන්නේ හඳුන් කොටේට කොටන්න කොටන්න සුවඳයි. බුදුරජාණන්ගේ සියලු ගුණ මේ තරම කැපිපෙන දේවදත්ත නිසා. එදාට තේරෙනවා සම්මාදිටි සම්මාදාංකප්ප කියන එක පෙළ ගැහුණාට පස්සේ අපිට මේ බාධා කරන මිනිස්සු තමයි අම්මට අප්පට වැඩිය අපිට ධර්මෙත් එදපෙන්න. අපිට අනවින පොඩි වින කරන මනුස්සය තමයි අපිට මේ අපේ තියෙන ධර්මය අපි මෙතෙක් මල් රැකගෙන ගිය ධර්මයේ තියෙන මේ සුවිශේෂී ධර්මාරක්ෂාව පෙන්වන්නේ ඒ මනුස්සය විතරයි. අපි ප්‍රේමනාපයට ඒක කරන්න බෑ. ඉතින් ඒක සිද්ධ වෙන ආකාරය සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙක අනුව ක්‍රියාත්මක වුණාට පස්සේ බුදුජානනාංශයෙන් පෙන්වන සම්බන්ධයක් ඒ කෙනාට ආරස්සාව සැලසෙන්නේ සම්පූර්ණයෙන්ම සම්මා වාචා ආරම්භ. කට පරිස්සම් කරගන්න බැරි නම් ඔය මොන්නම ධර්මයක්වත් හරියන්නේ නැහැ. නම් ප්‍රශ්නේ තියෙන්නේ භාවනා කරලා භාවනාව හරහා යහ දෘෂ්ටිය පළුළු දෘෂ්ටිය සම්මාදිට්ඨිය හදාගන්න නැතුව කටට ඉබ්බ දැම්මට කටට ප්ලාස්ටර් ගැහුවට කටට මුඛවඩම් බැඳලා හරියන්නේ නැහැ. ඒක නිසා ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්පාවට පස්සේ ඒ මිනිස්සයා දැනගන්නවා මේ කට පටමල්ලේ කට වගේ තිබුණට කචකච ගාලා කතා කරන්න පටන් අරගත්තට ඕකෙන් සිදුවෙන කෙලෙස් ප්‍රමාණය මෙතකයි කියලා නැහැ. කිලෝර කරන වැඩි කෙලෙස් වාචක් සිද්ධ වෙනවා. ඒක නිසා මේක අරසා කරගන්න නම් කවුරුත් ඇවිල්ලා මරණ දඬුවම දුන්නට කවුරුත් ඇවිල්ලා දඬුවම් කරන්න හරියන්නේ නැහැ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඇති වෙනකොට තේරෙනවා කොච්චර කුබුරක් මත කොරටුවක් ඇදලා තනකො මේ එළවලු බවපෝග ගඩහකට වැව්වට වැටක් නැත්නම් කද්දාතරසයි. ඒක නිකන් හදියට බක්කඩේ හපුරු හංගුවා වගේ එනිසා ගොවිතැනක් කරන මිනිහා හේනක් කරන මිනිහා පැලක් හදාගෙන ගැටක් ගහගෙන අරසා කිරීම ගැන හුඟක් බලන. අද මේ කිසි භාවනාවේදී ගොඩක් කලා තියෙන්නේ ඒ අරසාව නැහැ. දන්නේත් නැහැ. මේ කතා කිරීම නිසා සිදුවෙන හානිය මෙච්චරයි කියලා දන්නේ නැහැ. ඒ නිසා හොද හොදම දෙදා. නමුත් යැත්තන දොස් කියන්න බෑ මොකද ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව කට පරිස්සම් කර ගන්න ඕන බා තේරෙන්නේ නැහැ. ඒක න කතා කරන දෙයක් නැහැ. ඒකේ සම්බන්ධතාවය ධර්මචනාංශේ පෙන්වන්නේ අපි ගිය පාර කතා කරා මේ සම්බන්ධයේ සම්මා සංකප්ප කියන වචනේ සම්මා සංකප්ප නැත්තම් මිච්ඡා සංකප්ප කියන වැරදි සංකල්ප සම්මා සංකප්ප කියන්නේ තපුළු සංකල්ප සම්‍යක් සංකල්ප යහ සංකල්ප ඒවා සම්මා මිච්ඡා සංකල්ප හරහා තේරුම් ගන්න ඕනේ මිච්ඡා සංකල්ප වෙන්න තියෙන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාවික අපි මේ කරන හැම කටයුත්තක්ම පිටිපස්සේ තියෙන කාමය. කාමයේ විතරමයි යමක් කිරීමේ ජවය ඇති කරලා දෙන්නේ. ඒ කාමයේ ඇති කරන ජවය හරහා තමයි අපි නව නිර්මාණ කරන්නේ. හැම වෙලාවම අපි මේ ව්‍යවෘත වෙන්නේ කර්මාන්ත කරන්නේ ඒ හැම කර්මාන්තයකටම පිටිපස්සෙන් උදව් කරන්නේ තණ්හා මාන දිටි තමයි. ඉතිව සාර්ථක වෙන්න වෙන්න අපේ කාම සංකල්ප අනුව කරන ව්‍යාපාර සාර්ථක වෙන්න වෙන්න අපිට අවශ්‍ය කරන්නා වූ තෘෂ්ණාව දැනී නොදැනී අංග සම්පූර්ණ වීමක් වෙනවා. මාන්නේ මමයි මේක කෙරුවේ මගේ නිර්මාණය නිසා මම තමයි කෙරුවා කියලා මාන්නේ වර්ධනයක් සිද්ධ වෙනවා. දැන් දිට්ඨිය, සක්කාය දිට්ඨිය පුළුවන් තරම් වැඩෙනවා. ඒක නිසා සාර්ථකත්වයේ හරහා කාම විතක්ක දිගේ යන ගමනේදී හැම සාර්ථකත්වයේදීම තණ්හාමාන දිට්ඨි වැඩෙනවා හතර වැඩෙනවා. බලක් ගන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට කාම විතක්ක දුර්වල වෙන්න පටන් අරගත්තොත් අඩු වෙන්න පටන් අරගත්තොත් එයාට යමක් කිරීම සඳහා තියෙන වේගෙ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා දෙමාපියෝ කැමති නෑ පොඩි කාලේ ළමයි භාවනා කරනකොට මොකද භාවනා කළොත් අධ්‍යාපනය කරගන්න බෑ. ඒ දරුවට මේ රැය තීටි පාඩම් කරගෙන භාවනා කරන්න ඉගෙන ගන්න ඕන කමක් නෑ. ඉගෙන ගන්න ඥාට පෙන්වන්න ඔබ දොස්තර කෙනෙක් වෙන්න ඕන නැත්නම් කොන් දොස්තර කෙනෙක් හරි වෙන්න ඕන. ඒ නිසා මේ රස්සාව කරා මේ විභාගේ තියෙන්න ඕන කියලා ඌට අන්දන්න බෑ. පොඩි කාට අන්දන්න බෑ භාවනා කියලා කරනවා. ඒ නිසා ළමා කාලේ භාවනාව කියලා දෙන්න ගියොත් ගස් තමයි. නිසා ඕක කොහොම හරි ආස්පුරට පස්සපැත්ත ගිනි කියලා සූස් කළ උඩාගෙන වගේ ඉතින් අම්බලලාට හරි කැමැති උන්ට මනෝලෝකයක් අන්දර දීලා අපි පොඩි කාලේ අපිට දීලා තියෙනවා මට රුපියල් ලක්ෂයක් ලැබුණොත් කියලා වචන ගන්න. එතන මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වුණොත් මම රටවතේ රටේ රජ වුණොත් මම දොස්තර කෙනෙක් වුණොත් දැන් මේ සභාවේ ඉන්න දොස්තර කෙනකින් අහලා බලන්න දැන් හම්බුනාට පස්සේ දොස්තරකම වුණාත් හම්බෙලා තියෙනවද කියලා අනිත් ඔක්කොටම වැඩි ලෙඩේ කට්ටිය. අනික ඔක්කොටම වැඩි ඉතින් කක්කෝ. දැන් ඔක්කොම හම්බ වෙලා. ඔය ඉල්ලන අර පොඩි කාලේ ලියු ළමා රචන ඉෂ්ට වෙලා. මොකද හම්බෙලා තියෙන්නේ? ඒවට ඉස්ටේෂන් මාස්ටර් කමක් හම්බුණා කියන්නේ සිවිල් සර්වන් කමක් හම්බුණා කියන්නේ. සිවිල් සර්වන්ස් නගේ රැස්වීමකට ගිහිල්ලා අහගෙන ඉන්න බලන්න මොකද කියන්නේ කියලා දුප්පත් මිනිහෙකුටත් වැඩි හිඟන ගතියක් කතා කරා. ඔක්කොට වැඩි ලෝකේ ණය වෙලා තියෙන සිවිල් සර්වන්ස්ලා. ඔය බොහෝසත් පිළ විතර අර කවුරුත් නැහැ. ලැබිලා. ලැබුණා නෝද ගිය තරක් නැහැ. නමුත් එතෙන්වත් තියාගන්න අර පොඩි කාලේ තියෙන සංවේගය නැතුව බෑ. ඒක නිසා හරියට භවනා යනකොට මේ කාම සංවේගය නැත්තම් කාම විතක්ක දුර්වල වෙලා ඒ විනෝඩ නික්කම විතක්ක එන්න පටන් ගන්නවා. එතකොට කාම විතක්කයේ හේවනල තමයි ව්‍යාපාද විතක්ක කියන්නේ. Taman ඉල්ලන දේ හම්බුනේ නැත්නම් ඒකට බාධා කරපෙන්නව මරනවා. ඒකට බාධා කරපේ කියන විනාශ කරනවා. කතා දෙකක් නැතුව මේ ගවිතං කරනකොට සතු පරිගෝධ කරන්නේ නැතුව කොහොම කරන්නේ? ඉන්න ගහන්න ගහනවා. ඉඳගෙන බෙහෙත් ගන්නවා. තියාන්තෝට එක තෙල විතර තියෙන බෙහෙත් ටිකක් විතරයි පොළවේ. වලක් හැරුවත් ඉන්නක් හැරුවත් ඉසුලිය. ඉතින් ඒ නිසා මේ ගවිතං කරන්න තම කම කම්බ කරන්න තමයි. ඒක පරිගෝධ නසන්න ඕනේ. උවදුරු නසන්න ඕනේ මරන්න ඕනේ. ඒක කාමයේම හේවණල්ලක් තමයි ව්‍යාපාදේ කියන්නේ. ඒකට විහිංසාව තමයි දිගටම යන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේක පෙන්ලා දීලා තියෙනවා මේ තුනේ තමයි අපි කොච්චි දුවන රේල් පිටි දෙක උඩ වගේ කාමිතක විහිංසාවිතක දෙක තියෙන තමයි කාම සාමාන්‍ය ගිහි ලෝකේ දුවන්නේ. ඔකෝනම් මේ තුන්වෙනි එකට ගන්න දෙන්නේ විහිංසාව. ඉතින් දේ ඉඳලා හැන්ද වෙනකන් හිංසාව තමයි. ඉතින් යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨි සම්මා සංකප්ප පහළ වෙලා කල්පනා කරලා බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් පහළ වෙන හිතිවිලි ප්‍රපංච කරන හිතිවිලි තණ්හාමාන දිට්ඨි වලින් තොර එකක් කතා කරන වචන අපි මේ කතා කරන්නේ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා අපේ අර්ථ සිද්ධිය සඳහා තමයි වචන කතා බිස්නස් වචන කතා කරත් යාළු වචන කතා කරත් මොනවා කතා කරත් කුටි කඩා ගන්න වචන කතා කරත් ක්‍රියා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවා මාගේ මේ සටන ජාතිය රටාගම බේරා ගැනීම සඳහායි කියලා පුරහැර පාන. බේරගත්ත කට්ටියට බලය හම්බුනාට පස්සේ කොරණ බයිලා ටික දෙනවනේ. මේ මයි ජාතිය රටාගම බේරගන්න කියලා දුන්නට පස්සේ ඒක හම්බ දැරීමේ උරන් ගන්න. ගන්න කන්න අම්මා මේ වේදිකා දෙදරන්න කතා කරා. උන්දලට බැන්නට ඔක අපි ළඟ තියෙන එකක්. ඒ නිසා මේ කාම විතක්ක, ව්‍යාපාද විහිංසා විතක්ක නැත්තම් මේ ආස්කුරපත් වෙන්නේ නැහැ, උඩ යන්නේ නැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප නැතුව ඔය නික්කම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක පහළ වෙන්නේ නැහැ. ඒක ඔය දීර්ඝත්ව වෙන දුක්ඛාන රෝගෙත් ආවද ඔවත් යෝගති හරියන්නේ නැහැ. ඒක ඉඳන සම්මාදිට්ඨිය ඇති වෙලා සම්මා සංකප්ප ඇති වෙලා ඕනේ. මෛත්‍රී හිත හිතට එන්න. එතකන් අපි ඔය ටිකක් ඒක පුරුදු වීමක් වශයෙන් මෛත්‍රී කාය කර්ම වාචික කර්ම කරනවා. නමුත් ඒක ස්ථිරසාර වෙනසක් වෙන්න නම් සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරහා තමයි ඔකේ ඉන්දෝනේ සංකප්ප කියන එකට වචනයක් තියෙනවා විකප්ප කියලා. කෙනෙක්ගේ තියෙන විකල්පන කල්පනා කියන වචෙන් පාවිච්චි කරනවා. ඒකට තමාන තව වචන නැත්නම් විචාර කියලා. ඒක නිසා මේ විතක්ක ਵਿਚාර කියන වචන දෙකෙන් සඳහන් වෙන මේ ਵਿਚාරය තමයි සම්මා සංකප්පේ වශයෙන් සා විචාර බුද්ධි වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය ආවට පස්සේ ඒ සම්මා දිට්ඨි සාගත කෙනාගේ හිතවිලි රටාව අර මිච්ඡා මාර්ගය අයින් කරලා නික්කම්ම සංකප්ප විහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප වලට පෙරලීමක් ඇති වෙනවා ඒ පෙරලිය ඒ සංසාරයක සැරේ වේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ ගමන් කරන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක දිගේ. අනිත් පැත්තට ගියාට පස්සේ යා ලොකු ශික්ෂණයක් ඇති කර ගන්නවා. හිතට සීක කියන නම එනවා. ඊට පස්සේ එන හැම සංකල්පනාවකදීම විතක්කයකදීම කල්පනා කරලා බලනවා දැන් මේ Java මේ එළවුම ඇවිල්ලා තියෙන්නේ තණ්හාව දිගේද මාන්න දිගේද දික්ඛය දිගේද කියලා. ඒකට මෙන්න මෙහෙම නිදර්ශනයක් මම කියන්නම්. ඉංගියක් හෝ වන්දෝත්සාහය කරන්න නෙවෙයි මේ භාවනා කරනකොට අපිට අර ප්‍රශ්න දැනගන්න ඕනේ මේ ප්‍රශ්න දැනගන්න ඕනේ කියලා අපිට භාවනා කරන එකනට කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යතාවයක් මත වෙනවානේ. භාවනා කරන එකනට විස්තර විභාගයක් ඕනේ කරනවානේ. අන්නේ විස්තර විභාගයේ ඇති වෙන ඇති වෙන ප්‍රශ්න ගන්නට උත්තර දී ගන්න හම්බ වෙන්නේ නැහැ නේ. හැම කෙනාටම හැම එන හැම ප්‍රශ්නෙටම කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. එතනදී පසුබෑමක් වෙනවා. ඒක නිසා සමහර වෙලාවට මම නිතර නිතර මේ ප්‍රශ්න අහන අයට හිතරෙදි නැති වෙන්න කියනවා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ තමන්ට මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ භාවනා කරනකොට එන ප්‍රශ්නයක්. මේක තෘෂ්ණාවට සම්බන්ධයෙන්ද මාන්නයට සම්බන්ධයෙන්ද සක්කායදිට සම්බන්ධයෙන්ද කියලා පොඩ්ඩක් ප්‍රශ්නේ මුල පොඩ්ඩක් හොයලා බලන්න. ඉතල ප්‍රශ්නේ ලියන්න ඕන පොලේක. ලියලෙවල තමන්ම කියවන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න උග්‍රව විසඳ ගන්න ඕනේ. හදිසි ප්‍රශ්නයක් තියෙයි. ඉතින් විඳ ගන්න ප්‍රශ්න තියෙන තරම් උත්තර නැහැනේ. කර්මස්ථානචාරයෝ නැහැනේ. කමඩන දුදකෙ නැහැනේ. මේ ප්‍රශ්නම කියවලා බලන්න කියනකොට තමන්ට තේරෙනවා මෙතනදී තමන්ට තියෙන මේ තෘෂ්ණාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය. දැන් මේ මාන නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. දැන් දිච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා මේ ප්‍රශ්නයේ මුල තේරුවා නම් ඒ කමටහන ආයෙ සුද්ධ කරන්න ඕනේ. යාට තේරෙනවා මේ ප්‍රශ්නේ මුල හොයන්නේ නැතුව තමයි පිටකට්ටිකෙන් කමටහන් සුද්ධ කරන්න හදන්නේ. ප්‍රශ්න මුල තේරෙනවා නම් Tamanටම කමටහන් සුද්ධ වෙනවා. ඒකට හේතුව ඒ Tamanට අඳුර ගන්න බෑ මේ කඩිකුලක් පොරිසා ඉක්මනට කියන නිසා මේ ප්‍රශ්නේ මතුවෙන්නේ තණ්හාවටද මානකද දිච්ඡේද කියලා. නමුත් Tamanගේම ප්‍රශ්නේ Tamanම ලියලා ආයසරයක් කියවන්න ගත්තොත් දෙතුන් සැරයක් Tamanටම තේරෙනවා. ඒක පදනම් වෙලා තියෙන තණ්හාවට. මාන්න දිච්චිය කියලා. මොකද ඒ වෙනකොට යෝගාවචරයට සුලං විවේචනය ඇවිල්ලා තියෙන්නේ. තමන්ම තමන් මේක කියවලා ලියන්න, ලියවලා කියලා කිව්වේ නැත්තම් තේරෙන්නේ එතන එතන හිත හිත කියන්නේ කිව්වොත් කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ලියන්න කියනවා කමටහන්. ප්‍රශ්නේ. ප්‍රශ්න මෙහෙම ලියන්න ලියපු ප්‍රශ්න තමන්ම කියවන්න. කියවනට අල්ලගන්න පුළුවන්. ඉතින් මම මේ ඉර ඇඳගෙන එන්න හදන්නේ මේ යම් කිසි කෙනෙකුගේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන සංකප්ප කියන මේ කාරණා වෙනුවට නික්කම්ම විතක් අව්‍යාපාද විතක් අවිහිංසා විතක් පහළ වුණා නම් එයාගේ මනසේ සම්මා දිට්ඨිය නිසා ඉස්සරහින් තියන තියෙන සම්මා විතක්ක කියන එක තේරුම් ගත්තා නම් කතා කරන බුදුරජාණන් පෙන්න බුදුරජාණන්ස පෙන්නනවා කතා කරන හැම වචනයක්ම වග වෙන්න වෙනවා එහෙම නැත්තම් කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ සම්මා වාචා කියලා එකක් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් දැන් අපි සාමාන්‍ය මුල් කාලේ පොඩි එක්කට හෝ භාවනා බුද්ධාවට අලුතෙන් ආපු කෙනෙකුට හෝ භාවනා දන්නේ නැති කෙනෙකුට සීල සමාධි ප්‍රඥා ක්‍රමයට නෙමෙයි ත්‍රිශික්ෂාව වෙන්නන්නේ. දැන් මෙතන ප්‍රඥා සීල සමාධියට ඇහැලා තියෙනවානේ. ඉස්සර සම්මාදිටි සම්මා සංකප්ප කියන ප්‍රඥාව ඇති වුණාට පස්සේ සීලේ. ඒ සීලයට වැඩිනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. මේ සම්මා වාචා එමුණත මේ වචන බිඳීම වචී සංස්කාර වලට යනකොට නැවතත් විතක්ක ਵਿਚාර දෙක තමයි පෙන්න තියෙන්නේ. යම් කිසි කෙනෙකුට වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා හිත ඇතුලේ පෙරහැර පෙළ ගැහෙනා වගේ පෙළ ගැහිමක් කරනවා. ඒ පෙළ ගැහිමෙන් ඇතිවෙන මේ විතක්ක විපහාරයට තමයි වචනේ කියලා කියන්නේ. ඒ වචනය එනකොට අර මේ කාලතුවක් උණ්ඩයකට කාලතුවකට උණ්ඩ හිර කරලා වෙඩි බෙහෙත් දාලා ඉනිකෝ සේරුණාට ගිනි තිබ්බා වගේ එක පාරට පුපුරනවා. එතකොට අර කුඩේ කඩාගෙන යනවා වගේ වචන පිට වුණාට මේක නැවතිල්ල කල්පනා කරන්න ගත්තොත් වචනයක් පිට වෙන්නේ ඉස්සල්ලා ඇතුලේ දොඩමලු ගතියක් එනවා. අන්නේ දොඩමලු ගතිය පිළිබඳ පාලනයක් නැති කෙනාට ඒක දැකම නැති කෙනාට කටට ප්ලාස්ටර් ගැහුවට මොකවාඩම් බැඳකට වචෙන්ද වචෙන්ද දඩ ගැහුවට හික්මීමක් එන්නේ නැහැ. භාවනා කරලා හිතනද සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් කියන පහළ වෙලා එයා වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා විපහාරයක් කරන්න ඉස්සෙල්ලා කල්පනා කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් පච්චවෙක්කිට්වා පච්චවෙක්කිට්වා රාහුල වචනම් බින්දිතබ්බා තමන් කල්පනා කරලා මේ වචනේ එළියට දාන්න එළියට දැම්මට පස්සේ ඇත්ත 20ක් දාලවත් ගන්න නම් බෑ වචනේ වැරදුනාට පස්සේ ගන්න බෑ දාන්න ඉස්සරලා බලන එකට තමයි අපි කියන්නේ හික්මීම කියන්නේ. මේ ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට වචනේ ගැස්තුනාට පස්සේ ಜಾති අමතලා වචනයක් කියුණාට පස්සේ ඊට පස්සේ ගෙන්නනවා සම්මුඛ සාකච්ඡාට කතා කරගෙන ඔබතුමා දිනුන දීපු ජනාධිපතිගෙකට මෙන්න මේ වචන මෙතන පාවිච්චි කරලා තියෙනවා. පිළිගන්නවද? පිළිගත්තනම් ප්‍රතිපත්ති විරුද්ධයි. ඉතින් අර සිද්ධ වෙන්නේ ජනාධිපතිගෙන් ඉල්ලාසනෙක විතරයි. අට ඕනකම තියෙනවා අනේක වැරදිලා කිව්වේ පස්සට ගන්න බැරිද පිට වෙච්ච වචනය දුන්නේ බිහිවිච්ච ඊතලයක් වගේ ආපහු හරවන්න බෑ ඉන්සා උපරිම ශික්ෂාව තියෙන වචන පිට වෙන්නේ ඉස්සර වෙලා මේක නතර කරගන්න ඒකට කියනවා නොකියන ලද වචනේ දිනන ලද යුද්ධයකට සමානයි කියලා. තවත් ඒක හිතන්න එපා ප්‍රත්‍යඥයට කරන්න පුළුවන් කියලා. ප්‍රත්‍යඥය ඇතුළේ මේ විතක්ක ਵਿਚාර කියන එක අසීමිතව ගොජ තම තමයි තියෙන්නේ. ඒකට ප්‍රපංචකරණය කියලා කියනවා. ගොජේ කියලා කියනවා. ඉතින් ඒක යාර පාලනය කරගන්න බෑ. භාවනා කරන්න ගිහිලා අපි කය තැම්පත් කරාට, නිස්සද්ද තැනකට ගියාට, ගීගේ අතහැරියාට, ශිල්පද අරසා කරාට හිතට කිසිම බලපෑමක් එන්නේ නැහැ. හිත වෙනකට වඩා දොඩමඩ වෙනවා. භාවනා කරන්න ඇවිල්ලා වාසනා කොට උඩ වාඩි වුණාට පස්සේ ගෙදර දොරේ ඉන්නවට වැඩිය කොයිද දාන්න පටන් නිසා භාවනා කරන්න ගිය ගමන් මනුස්සයාට වනමුගේ බාදපු තුවාලේ වගේ තිබුණට වැඩිය රිදෙනවා. ඉතින් ඒගොල්ලෝ උඹ දෙනෙක් කියනවා නෑ නෑ මේ මේ ගොජේ නතර වුණාට පස්සේ භාවනා කරන්න ඕනේ බබාලා ඉස්කෝලේ ගිහිල්ලා වි. අක්ෂාවල් කෙරුවට පස්සේ මට භාවනා කරන්න පුළුවන් වෙයි කියලා සමහර කියනවා. සමහර කියනවා මේ මොන මොනාරි කියක් කරේ හම්බ කරලා මේ ඇතුලේ ගොජේ නතර වුණාට පස්සේ භාවනා කරන්න. එහෙම නතර වෙන ගොජයක් නෙවෙයි මේක බබාලා බබාලා හම්බුනොත් ගොජේ ගොජේම තමයි. ඒක නැස කරන්න බෑ ගෑණි උනක පිරිමි කෙනෙක් වුණා කියලා ඕ අරණ්‍යගත වුණයි කියලා ඕ පැවිදි වුණයි කියලා. මේක නතර කරන්න නම් කායානුපස්සනාවේ කයේ අතමේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තමයි ආනාපානේ හිත මොන්නම හරි ක්‍රමයක් දාලා බන්දලා ඒකත් එක කීකරු කරලා නැත්නම් ඒක කීකරු කිරීමට ගන්න ප්‍රයත්නයේදී මේ වචී සංස්කාර කියන විතක්ක ਵਿਚාර දෙක අසංස්කාරිකව සසංකාරිකව දෙකින්ම පහළ වෙන බව යෝගාවචරය දැනගත්තොත් මේ ඇතුලේ කොජේ මම හිතලා කරන එක නෙවෙයි ඒක සංසාරයෙන් ගෙන ආපු එක. ඒක මේ ඇබ්බැහිය. ඒක අපි හැදිච්ච පරිසරයෙන් සංස්කෘතියෙන් ආපු එකක්. ඒක රුචර්ජ කම්මත පදනම් වෙලා තියෙන එකක්. මට ඕන වුණාට නැත කරන්න බෑ. හැබැයි මට ඕනට නතර කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඊටමත නතර කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ නතර කරාට අසංස්කාර කාවචි විඤ්ඤාති කියලා જાතියක් තියෙනවා. හිතේ ගොජයක් දුරනවා. ඒක මටයි කියක් නෑ. හැබැයි මට ආනිසංස නෙවෙයි ඒක ආදීනව නම් විඳින්න වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා ඊටාත්ම ඥානාන්විත උත්තරයක් හිතාමතා කරන වචන කතා කිරීම නතර කරපක්. හරිම අමාරුයි. ඒ මොකද අපි දෙමලිච්චෝ ආයි. කට්ටියත් එක්ක ඉනකොට කුචු කුචු කුචු කුචු ගෑවේ නැත්තම් බයයි. හැම වෙලාවම කච කචේ තියෙනවා. කච කචේ නැත්තම් පාළු ගතියක් තනි ගතියක් දැනෙන රේඩියෝ එක හරි දාගෙන ඉන්නවා. ඒව නැත්තම් මොනවා හරි අපේ භාෂාවෙන් කතා කරනවා ඇහෙන්න ඕනේ. නැත්තම් ඊනින් බය වෙලා වගේ තමයි ගත කරන්නේ. ඉතින් සා ශික්ෂාවට අසංස්කාර වචී සංඛාර ගණන් ගන්න එපා. කියන්නේ භාවනා කරන්න ගියාම ගොජයක් එනවා. හිතාමතා කරන එක නතර කරන්න දැනගන්න මේක අර සංසාරෙන් ආපු ජවයට ආපු එකක්. මේක දැකගෙන ඉඳ මේකට කනගාටු වෙන්නත් එපා. මේක අකුසල් කියලා හිතන්නත් එපා. හැබැයි මේ මේකක් තියෙනවා. මට භාවනා කරන්න ගිහිල්ලා මට ගොඩක් ඇතුලේ කච කචේ තියෙන වෙලාව ඒ ගැන ගොඩක් කතා කරන්න ගියොත් ඒ කතාව හරහා කෙලෙස් උපදිනවා. ආව පටලවල තේරුම් ගන්න එපා. මට නිතරම භාවනා කරන්න ගියාම ඇතුළත කතාව වැඩිකම නිසා මට භාවනා කරන්න බෑ කියලා. ඉතින් ඇත්ත කාටත් ඒක හින්දා යා එක්කෙනෙකුට වාඩුවන්න මේ ගැන හුඟා කතා කරන්න ගියොත් ඒ කතාව නිසාම ඒක හිතාමතා කරන්න ගන්න. එතකොට අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මොවින් නොබැදී ඉන්නවයි කියලා වචනයක් තියෙනවා සිංහලේ. ඒක න කාටවත් කියලා වෙන්නේ නැහැ. මේ භාවනා කරන්න ගිහිල්ලා සාමාන්‍ය කතාව නැතර කරපු ගමන්, කය නැතර කරපු ගමන් වනමුකේ පෑදුවා වගේ මේක කොච්ච දාන්න ගන්න. ඉතින් මම පහුගිය දවස්වල එක් කරත් කිය වෙලාවේදී සිංහලෙන් කරේ අපි වැඩමුළුව. ඉතින් මම ඇහුවා එතන ඉන්න කට්ටියගෙන් මේ මේ මොවින් ඔබද ඉන්නවා කියන වචනේ සිංහල තේරුම මොකක්ද කියලා. එතන ඉංග්‍රීසි ඇහිච්ච කෙල්ලෙක්ව හිතින් බණින එක කියලා. හරි හොඳට උත්තරේක. මොවින් නොබෙන ඉන්නවයි කියලා කියන්නේ හිතින් බැලලා නිකන්. මොවින් නොබෙන ඉන්නවයි කියලා කියන්නේ කතා කරන තරම් දෙයක් තියෙනවා කාට කියන්නේ. කතා නොකර ඉන්න. ඕක දිගට කරගෙන යන්න. ලේසි නෑ. ඒ ඔය කියන කාරණා තේරුම් ගත්ත එක්කෙනෙකුට නම් හොඳටම තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් මේ මේ ගොතේ භවනා කරන්න ගියාම මේ එන හිතවිලි ධාරා විශේෂයෙන් බටේර පන්නේට හිතන කට්ටියගේ ගොඩාක් වැඩි මේක. මේක ගැන කතා කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ට තියෙන එක තවත් වැඩි කරගන්න. ඒක හිතනවා මගේ දෝෂයක්, සතිය නැතිවීමක්, සීල නැතිවීමක්. මේකට උත්තර ඇති කියලා උත්තර නැහැ. එකයි කරන්න තියෙන්නේ. තමන්ගේ කායන පස්සට නැවත නැති කියලා දාන්න. එහෙම නැත්නම් විතක්කේ මේ යොදවන්න සම්මා පැත්තට දාලා ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරා. වම දකුණ මෙනෙහි කරා. ඉන්න බව මෙනෙහි කරා. එහෙම නැත්නම් යන ඉන බව මෙනෙහි කරා. මිනේ කරන මිනේ කරන යනකොට තමයි තේරෙනවා ඒක අර කායානුපස්සනාවේ හිත ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න කිතාබහින්ද කිතාබහින්ද අර ගොජේ ටික ටික අඩු වෙනවා. එහෙම නැත්නම් මේ ගොජේ තියෙනවයි කියලා කතා කරන්න හදනවයි කියලා කියන්නේ තවත් ගොජයක්. ඉතනදී අර හිතාමතා කරන කතාව නතර කිරීම සඳහා ගන්න ප්‍රයත්නය විතක්ක ਵਿਚාර වචන දෙක හරහා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මහසී සියාඩෝ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන දැලිපියෙන් කැපිල්ලක් කොතන උගන්නලා අපිට මේ විතක්ක ਵਿਚාර හසුරුවන හැටි මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ අතර බුරුමෙනම් බුද්ධ ජයන්තියේ ඉස්සලා මේක තිබ්බා. බුද්ධ ජයන්තියෙන් පස්සේ ලංකාවට අපිට හම්බුනේ. මෙනෙහි කිරීමේ ක්‍රමය. මේ මෙනෙහි කිරීම කියලා කියන විතක්ක ਵਿਚාර දෙකේ විතක්ක යොදන හැටි. මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මේක ආත්ම සූක්ෂම ඉදිරිපත් කරා. ඊටාත්ම දක්ෂව කොහොමද ඒක කියන්නේ? යම් කිසි විදිහකට Tamanට පෙර පිනකට භාවනා කරන්න ඉඳ ගන්න වෙලාවක් ලැබුණොත් පෙර පිනකට සීලයක් රකින්න අවස්ථාව ලැබුණොත් ඒකට ගිහිල්ලා භාවනා කරන්න කියලා ඇත්ත ඒක වහගත්ත ගමන් ගොඩාක් ප්‍රශ්න කය වේදනාව හිතා ගන්න බෑ. හිතට එන හිතවිලි හිතා ගන්න බෑ. මේ වෙනද හුලං හමන සද්දෙත් වෙනද නම් ගන්නක් නෑ. භාවනා කරන්න ගියාම ඒක කන පීරි ගන්න. ඉතින් මෙයාට හරි අපහසුකටපත් වෙනවා වනමුකේ පාදක කෙනෙකුට වගේ. තුවාලේ බේත් ගන්න වනමුකේ පාදක කෙනෙකුට වගේ තුවාල රුද්ද කරපගෙනුයි. මෙන්න මෙතනදී අරමුණු රාශි රාශි ගොජ ගොජ එනකොට තමන්ගේ ගමනට භාවනාවට සංකල්පයක් ඇතුල් කරන්න, ගුණයක් ඇති කරලා දෙන්න, පිටකොන්දක් ඇති කරලා දෙන්න, ශික්ෂණයක් ඇති කරලා දෙන්න මහසී සඩෝ ස්වාමීන් වහන්සේ ඇති කරපු මේ මෙනෙහි කිරීමේ ක්‍රමය මොකද්ද? තමන්ට කෙලෙස් අඩු අරමුණ නැවත නැවත මෙනෙහි කරන්න. ආශ්වාසයේ කෙලෙස් අඩු බව දන්නවනම් තමයි මූල කර්මස්ථාන ආශ්වාසම නැවත නැවත මෙනෙහි කරනකොට ශබ්ද අහන්න වේදනා විඳින්න හිතන්න වෙලාවක් නැහැ අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගත කරන්න. මේක බොහොම සරල උපක්‍රමයක්. සාමාන්‍ය ගැමේ මිනිස්සු පාවිච්චි කරන උපක්‍රමයක්. මේක භාවනාවට යොදාගන්න. ඒ උපක්‍රමය නිදර්ශනයක් සපේනවා නම් ওই පේරදෙනිය පොළට යන්න පොළට ගියාට පස්සේ පොල් ලොරි ඇවිල්ලා පොල් බාන. ඒ පොල් බානකොට මේ මිනිසයා එතෙන්දි ලොරියෙන් පොල් ගත්තා බෑව එතන වික්කා. ඉතින් ලොරි කාර්ය ඇවිල්ලා නතර කරලා අර පොල් ගිනි මේ තැනක කොටේ බානකොට මේ මිනිසයා පොල් ගාන වරදින්න නැති වෙන්න මොකද කරන්නේ? පොල් ගිනි ටිකක් ඒකට අතට ගැව්වලා ආබයි. එකයි එකයි එකයි එකයි දෙකින් පටන් ගන්න එක කියන්නේ එක එක අසුබ ලකුණු ඒකට ලාභයි කියනවා. ඊට පස්සේ අර සිනක හෙන කෑ ගහද්දි පොළ දුවද්දි මචං වරදින්න තු ගණන් කරන්නේ කොහොමද? 1 2 2 2 2 2 3 3 3 3 4 4 4 4 කවුරු හරි තමස කීයතෝ පොළ දුවනන්නේ? 5 5 5 5 5 අය කවුරු කතා කරොත් මිනිහ බලන්නේ මිනිහ ගණන් කරන ගණන් කරන්නේ මේ ගණන් කරන වෙලාව හයියෙන් ගණන් කරන ක්‍රමයෙන් තමයි පොලේ කොච්චර කෑ ගැහුවත් අහන වරක් නැතුව ගෙනියන්නේ පොල්ලතු බානකොට බලන්න. එයා පොල්ලතු බාන්නේ හැම වෙලාවෙම ගණන් කරගන්න. ගණන් කරන එක හයියෙන් කරනවා. ඒතකොට ඕන කෙනෙක් ගිහිල්ලා කතා කරන්න යන්න මොකද මිනිහා වැඩ කර. වෙන කෙනෙකුට ආවිලි යාර ධක්ක ගන්න වෙලාවක් නැහැ. ඉවරුණාට පස්සේ තමයි පොල්ලතු නම් කීයද? ඒක පස්සේ කතාව. 100 ගණන් කරලා ඉවරලා තමයි යන්නේ. අන්නේ මේ විදිහට ආනාපානෙ මෙනේ කරන්න පටන් ගත්තොත් තමයි අවශ්‍ය තරම් විනය කළ ඉවරලා තමයි සාද්ද තියනවාද කියලා බලන්නේ, හිතවිලි තියනවාද කියලා බලන්නේ, වේදනා තියනවාද කියලා බලන්නේ. පොඩි පාලනයක් අතට එනවා විනය කිරීම හරහා. එතකොට ආනාපානියත් එක්ක මොනට මොන දාලා හිත පවත්වා ගැනීමේ වශී කර ගැනීමේ නතු කර ගැනීමේ මන්ත්‍ර ජප කර ගැනීමේ ක්‍රමයක් තමයි මේ මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඉතින් මෙහෙම හිතලා දැන් මේකේදී සර්වසුභවාදී තරතෝ බද්ද ක්‍රමයක් නෙමෙයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. නමුත් මෙනෙහි කිරීම හරහා අපි හිතමු ආනාපානයත් එක්ක හොඳටම සම්බන්ධ කරගත්තා. බුදුම කතාව නම් තියෙන බිම්බීමක් ඇකිලිමත් එක. හොඳටම සම්බන්ධ කරගෙන ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසආස දෙක මිනී කර කර යනකොට මේ දෙක තුනී වෙලා ආස්වාසින් ප්‍රසආසයෙන් වෙන් කර ගන්න බැරි තරමට ගියාට පස්සේ මිනී කිරීම අතහැරියේ නැත්නම් භාවනා දියුණු වෙන්නේ නැහැ. ඉතින්ද එනකම් මිනී නොකරොත් භාවනා දියුණු වෙන්නේ එතෙන්ට ගියාට පස්සේ මෙනෙහි කළොත් භාවනාව දියුනේ. ඉතින් ඒක නිසා කොච්චර කොතනදී මෙනෙහි කිරීම පටන් ගන්න ඕනද කොතනදී හගන්න ඕනද කියන එක යෝගාවචරයාගේ සම්භූ ඥාණයෙන්ම තේරුම් ගන්න ඕන එක. මේක නොදන්න නිසා බොහෝ දෙනෙක් මහසී සයරෝ ස්වාමීන් වහන්සේ විචනය කරනවා. කොහොමද මේ විචනය කරන මේ මෙනෙහි කරන හිතකට සමාධියක් ඇති වෙන්නේ? කොහොමද මෙනෙහි කරන හිතක සතියක් ඇති වෙන්නේ කියලා ඇත්ත තමයි. අරමුණ නතු වුණාට පස්සේ මෙනෙහි කිරීම හැලීම හරහා තමයි සමාධිය වඩා ගන්න. අරමුණ නතු වුණාට පස්සේ සතිය මෙනෙහි කිරීම හැලීමෙන් තමයි සතිය වඩා ගන්නෙ. ඒක යෝගාවචරණ තේරුම් ගන්න බැරි නම් ලක්ෂ කෝටි වාරයක් කමටහන් සුද්ධ කර කර දෙන්න. අරමුණ කීකරු වෙනකම්ම මෙනෙහි කරා. අරමුණ කීකරු වුණාට පස්සේ භාවනාවට යන්න දෙන්න. මෙනෙහි නොකර මේකට මහසී සෑඩෝ ස්වාමීන් වහන්සේ ඉංගිය ගන්නේ සමත ධ්‍යාන ක්‍රමය. පළවෙනි ධ්‍යානයේදී ධ්‍යානාංග වශයෙන් විතක්ක ਵਿਚාර වේටි සුඛ ඒකග්ගතා කියන පහම පෙන්නනවා. ධ්‍යානයේ නීවර කපලා ධ්‍යානාංග පහ පුරුදු කරාට පස්සේ ආට තේරෙනවා දැන් මහමෝද මැදදී වුණක් හම්බුණා වගේ මට දැන් නීවරණයෙන් තොරව මේ විතක්ක ਵਿਚාර වේටි සුඛ ඒකග්ගතා කියන ධර්මතාවලට සරණින් පිටින් ඉන්න පුළුවන් කියලා. නමුත් ටික වේලාවක් යනකොට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක මෙතෙක් වෙලා මෙතෙන් දෙන්න උදව් කරපු දෙක දැන් හිතුවක්කාර වෙන්න පටන් ගන්නවා. ඒකට දෙවෙනි ධ්‍යානට යනකොට මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛේ ඒකාග්‍රතාව සහිත වඩා හොඳ ධ්‍යානංගයන් පමණක් වූ දෙවෙනි ධ්‍යානෙ ලැබීවා කියලා අදිෂ්ඨාන කරනකොට පළවෙනි ධ්‍යානට එන්න උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක හලන්න වෙනවා. මේක හරියට එළපව වුණාට පස්සේ ඇරමිටි විසිකරනවා වගේ වැඩක්. මේක කාටවත් තේරෙන්නේ නැහැ. දෙවෙනි ධානයෙන් දැදිත් මිනිත් කරන්න ගියාම උද්‍යාන ඉන්න බබාට තට්ටු කරලා ඇහුවා වගේ අහන බබා ඔයා නිදිද නැල්විලි ගාවද අත කරන්නද කියලා බබාගෙන් අහන්නේ දෙත් මොකද වෙන්නේ? නැල්විලි ගාවින් අත කරන එක අම්මා දැනගන්න බෑ. බබා නිදාගත්තට පස්සේ නලවල වැඩක් නැහැ නේ. ඒක බබාගෙන් කතා කරලා આવුවත් ඔයා නිදා ගන්නකොට කියලා උදේ ගන්න මම ඊට පස්සේ නැල්විලි ගාවින් අත කරන්නම් කියලා බබාට කියන තේරෙන එක මවුනෝනින් තේරුම් ගන්නවා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර යොදවිය යුතු තැන මොකද්ද? කොතනදී නතර කර යුතුද කියන එක තමයි මේ සම්මා වාචා කියන එකේ තේරෙන්නේ. අපිට කමඨාන් සුද්ධ වල කතා කරන්න ඕනේ. හරියට පොයින්ට් එකට කතා කරන්න. ඊට පස්සේ ඉවරයි ඉවරයි. ආයේ ගැන නැවත නැති කියවන ප්‍රපංච කිරීම කචකචේ ඕනේ නැහැ. ආන් මේ කතා මේ දේ දන්නවනම් එමේ කිව යුත්ත කියන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් නැවත කියන්න. ඊට පස්සේ ඉවරයි. එහෙමනම් ওই SMS ගහ ටෙලිෆෝන් කර කර දිග දුර කතාමනවා. අද විතර ටෙලිෆෝන් පාවිච්චි කරන අද විතර ස්කයිප් පාවිච්චි කරන අද විතර වයිබර් පාවිච්චි කරන අද විතර පාවිච්චි කරන යුගයක් අපේ අත්තමුත්ත කාලෙවත් තිබුණේ නැහැ. මොන තරම් වර්ධව වටයගෙන තියෙන යුගයක්ද අද? මොන තරම් සංනිවේදනයේ පටලවාගත්ත යුගයක්ද අද? ඔය මොන පහසුකම් හම්බුණත් මිනිස්සුන්ට එන්නේ අසහනෙ වැඩි. කිව යුත්ත දන්නේත් නැහැ නොකිය යුත්ත දන්නේත් නැහැ ටෙලිෆෝන් තීරස පාවිච්චි කරනවා මිතක්ක ਵਿਚාර වැඩෙනවා හරියට භාවනා යෝගාවචර දෙවෙනි ධ්‍යානයට යන්න බෑ පළවෙනි ධ්‍යානෙ ලබාගත්ත විතක් විචාර අහලන්න දන්නේ නැති නිසා ඒ නිසා සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඇති වුණාට පස්සේ ඒකේ තරණින් ඒකේ පිහිටෙන් යෝගාචර පුංචි ප්‍රයත්නයක් කරන්න වෙනවා කතා කරනවා නම් ප්‍රයෝජනෙ සලකලා කතා කරන්න ධම්මීවා කතා අරියුව තුන්ගේ බව නැත්තම් කරපන හිටුවා. දේශපාලනීයව කතා නැහැ. නිකන් ඉන්නවට කතා නැහැ. ඉතින් මේක ලෝකෙට පෙන්වන්න බෑ. කර්ණාටක කතා නගර හරි උසාවියේදී වගේ එහෙමද? අයියෝ දයිය නැද්ද? ඉතින් අර යෝගාවචරත් එක්ක නඩු. ඒ යෝගාවචරය නඩු කියන්නේ නරකයි අසපුරුෂොත් එක්ක. බුදුරජාණන් අපිට ඩොක්කක් කනලා වගේ කියලා කියනවා මට යම් තංගන සම්මාදිටිය තියෙනවා නම් ඔබට යම්තන් හරි සම්මා සංකප්පේ තියෙනවනම් ඔබට තේරෙයි මේ කතාව හරහා තමයි සම්පූර්ණ උද්දන්න මිකල හැරියා වගේ ඇඟේ තියෙන සියලු ශක්ති කැපෙලා යනවා. හිතා ගන්න බෑ. අහන්න ගුරු වෘත්‍ය කරපු කෙනෙක්ගේ. අනික්යක් වූ කල්පස් රාජකාර මිනිස්සු දවසට පැය 8ක් වැඩ කරනවා. ගුරු වෘත්‍ය කෙනෙක් නම් පැය 5යි වැඩ කරන්නේ. පැය 5 වෙනකොට ඉවරයි. සක්මන් කරලා කරලා කරලා ඉවරයි. ඉතින් හරනම් මේ කට විතරයි හොල්ලන්නේ යාකු මේ පැය 10ක් වැඩ ගන්න එපා. ඔය පැය පහ ඇතුළේ අයිස් අයිස් කහන්නත් පැයක් දෙන්න. අයිස් කාමරේ ගිලෙකුත් තියෙනවා මේ ඉස්කෝලේ යන කාලේ. එක පීරියඩ් එකක් දෙනවා නිකන් ඉන්න. මොකද ඔය කතා කරනවා කියන එක දෙල්ලම නෙමෙයි. කවදා හරි ඒ පොරොප්ප ගැහුවොත් ඊට පස්සේ ශක්ති වැඩෙන්න පටන් ගන්නවා ලෝකෙ තියෙන සියලුම දැනුම එන්න පටන් අර ගන්නවා නිස්සබ්ද වෙන්න නිස්සබ්ද ඒක නිසා කියනවා කැලේ ඉන සත්තුන්ගෙන් බස්ස තමයි අඩුවෙන් කතා කරන සතා. කැලේ සත්තු අතර නඩුකාරයා කියලා කියන්නේ බස්ස. ඕන කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් බස්ස ගාවට යන්න ළඟට තුතු යන්නේ කාරණාව දැනගෙන මොකෝ හ්ම් කියන මිසක මොකක්ද කියන්නේ. කවුරු මොනක හ්ම් පොඩින් මාත්‍යත් ඉන්නකොට හ්ම් වෙන මොනක කියන්නේ හා කියන්නේත් නැහැ නෑ කියන්නේත් හ්ම් එතනින්ම එක්ක එක්කමා වෙන්න එක්ක ෆුල් ස්ටොප් වෙන්න. මේ දේ දන්නා නම් මම හිතනවා එක දික්කසාදයක් රෙජිස්ටර් කරන්න වෙයි කියලා. අද ওই දික්කසාද රෙජිස්ටර් කරන්න වෙලා තියෙන්නේ කියන දේ මෙමියට ඇහෙන්නේ නැහැ. ගෑණි කියන දේ කොහොමවත් මෙමියට ඇහෙන්නේ මට හුන්නේ නැහැ කියන මොනවා කිව්වද? මිනිහගෙන්ද ගෑනට ඇහෙන්නේ නැහැ මොකද නොදකින්න උපතම් බැඳලා සුමානක් යනකම් විතරයි ඔය ප්‍රේමේ. ඊට පස්සේ කියන දේ සම්පූර්ණ අපබ්‍රංශ ඊට පස්සේ මම ඔයාලට ආදරේ කිව්වත් නඩු දාන. මොනම sannivedanayak කියන දේ කෙටියෙන් කතා කරුවොත් ප්‍රේම කරන්නත් බෑ. ලව් අෆෙයර්ස් පවත්වන්න බෑ. ඔය ෂෝට් ටු ද පොයින්ට්. භාවනා කරන එක නායකෙන් කරන්න ගියාම වෙන්නේ මොකද? ගනුදෙනුව සිද්ධ වෙනවා. කලියුත් දෙ තියෙනවා. අන්නේ සම්මා වාචා. තීරුම් ගත්තොත් ඒ මනුස්සයාගේ මේ ශරීරයේ තියෙන දෙදසුව කිරීමේ ශක්තිය එහෙම ශරීරයේ ඉතුරු වෙනවා. සම්මා වාචා නැ මිච්ඡා වාචා ගියාන ලෝකෙ තියෙන ලෙඩ සීරම ඇඟට එනවා. මොකද මේ ඇඟේ සුව ශක්තිය ඔක්කොම වැය වෙනවා සීමාන්තිකව වැය වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න දවසකට උදේ නැගිටලා කොච්චර වෙලා යනවද කියන පළවෙනි වචනේ පිටින්. ඒක තමයි පෙරපින කියන්නේ. අපි තනියම තනි කාමරේ තනි ඒක තෙయ్యේ ඒක බත්තක ඒක බුත්තක ඒකචාරී ජීවිතයක් ගත කරනවා නම් උදේ වරුවම ගත කරන්න පුළුවන් කිසිම වචනයක් කතා කරන්න. කාටවත් good morning කියන්න ඕනෙත් නැහැ happy new year කියන්න ඕනෙත් නැහැ. කොහොමඩක්වත් කියන එක කියාගත්තා. පවුලක් එක්ක මේකක් එක්ක නැගිටපු ගමන් කන බින්දවනේ. උදේ පාන්දර නැගිටපු ගමන් මුස්පින්තුනේදී මුක්කක් හරි නඩුවක් ප්‍රවෘත්ති දාලා තියෙයි. එහෙම නැත්නම් මොනවා හරි පත්‍රයක් ගෙනත් දායි ගෙදෙට. ලෝකේ දෙන ගුණ කන්දල් තේරම ගෙනත් දානවා. ඊට පස්සේ කච කච ගාන ගියාම නැති ලෙඩ. එනිසා ආරණ්‍ය වාසී ඉන්න බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා තියෙන එකම සරණ නොකා නොබී හරි කමන්නේ කතා කරන්න බෑ. හිතෙන්නේ කාටවත් එක තේරෙන්නේ නැහැ. මොකද ඒ දේ දරා ගන්න තරම් සම්මාදිටිය නැහැ. සම්මා සංකප්පේ නෑ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආවට පස්සේ කියනවා මගේ කැවුතු කනවා නම් කාපා. කතා කරන්න එපා. ඕනි දෙයක් කරන් බලන්න. එන්න තියෙන අරන් බලයන් මට කතා කරන්න. ඉතින් ඒක පේන්නේ නිකන් තරහ වෙලා වගේ. ඒක පේන්නේ නිකන් මේ ඔරොප්පු වෙලා වගේ. මේ ඔරොප්පුවක් නෙවෙයි. මේ කතා කරලා ගනුදෙනු කරනවට වඩා මේ පැත්තක් කන්න දෙන එක ලාභයි. ඒකමනේ කියන්නේ. ඒකමයි කියන්නේ බීපුව බීපු වෙලාවට. මේ ගාන්ධිතුමා කියනවා එයා පුංචි කාලේ තාමත්ම ලැජ්ජිත පුද්ගලෙක් කියලා. අන්තිම නම් මුළු ලෝකෙටම කතා කරන තරම් වික්ත ප්‍රතිබල වුණා. ඉතින් එයා ගෙදෙට්ට එනවලු රාජ්‍ය නායකයෝ හැම කෙනාම ගෙදෙට්ට එනවා මොකද પરම්පරාව බොහොම වැදගත් પરම්පරාවක්. ඉතින් මෙයා දොර රෙද්දට යවටලා අහගෙන ඉන්නවලු මේ අගමැතිවරු, විශේෂ විනිශ්චයකාරවරු ඇවිල්ලා කතා කරනවා. තාත්තත් එක්ක කතා කරනදී ඔක්කොම බුදු ඉන්දියා පඬිත්ලා නෙන්නේ. අහගෙන ඉන්නකොට මෙයාට දෙනවලු එක එක ධාරයක් නැති දෙයක් කතා කරන්නේ නැතිලු. එකමලු කියන්නේ. මේ ඔක්කොම රට ලෝකෙ පිළිගත්ත කට්ටිය. ඊට පස්සේ ඉන්නවලු මේ අකු මොකද්ද මේ මේ ලෝකෙ වැදගත්ම අය. මේ අපොයින්ට්මන්ට් දාලා ඇවිල්ලා තාත්තා හම්බෙලා කියන දේවල් මොනම ආරපද්ධතියක් කරන්නේ. ඒක ගොඩාක් කල්යනකන් සැක හිතුණලු. මේක කතා කරනවා තමන් කතා කරන දේ ගැන හැඟීමක් තියනවාද කියලා. නැහැ. ඒ නිසා ගා පහුලමයා කතා කරන්න ගියාට පස්සේ අපේට පොයින්ට් එකට කතා කරනවා මුළු ලෝකෙම පිළිගත්තා බුදුජානන වහන්සේට පස්සේ ඉන්දියාව පහළදී ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. යාගේ චර්චාපදානේ ලියලා තියෙනවා මේ මිනිස්සු කතා කරන දියා කියලා බලාගෙන ඉන්න අහගෙන ඉන්න මොන තරම් සම්බප්පලාපද කතා කරන්නේ කියලා. ඉතින් හිතනවා දේවා නිකන් යයි. නෑ අපිට දෙනවා ලෙඩක් විදියට. මපතට එනවා මානසික අසහනයක් විදියට. ඒක නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්පවලට පස්සේ සම්මා වාචා වැටලා තියෙන්නේ අහම්බෙන් නෙවෙයි. සම්මා සංකප්පය කියලා කියන්නේ මිච්ඡා සංකප්ප නෑ. එතකොට නික්කම් සංකප්ප, ව්‍යාපාද, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට යා විතක්කයක්, ਵਿਚාරයක්, බැනවිල්ලක්, විනේ කතා කිරීමක් කරනවා නම් අවශ්‍ය කාරණාට විතරයි කතා කරන්නේ. නමුත් අනිත් පැත්ත ඉගෙනවා මේ තරහට කියන. මොකද මේ තරහ ලෝකේ සම්පූර්ණවසයිදයි. බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා අහං නාගෝ සංගාමේ ඡාපාතෝ පතිසංසර අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝහි බෞද්ධනෝ මම යුදටමන් ඇති කුසේ දුන්නෙන් බිහිදීන ඊතල අහන දුනි ඇති කුසේ යුදේදී මිනිසු කතා කරන දෙයියට ලැබෙන වචන ඉවසනවා මිනිසු කතා කරන්නේම අතිවාක්‍ය. කවදාකවත් කාරණාව කතා කරන්න ගන්න එක්ක අතිශෝක්ති කරනවා එක්ක අව탁සේ කරන කි බුදු දානතලකට ගිහිල්ලත් කරනවා. දැන් කියනවා යුද්ධට වන් නැති කුසේ මම මේ අතිවාක්‍ය ඉවසනවා. මොකද දුස්සීලෝහි බෞද්ධන මේ සිය බොහෝ ජනතාව දුස්සීලයි. අපි ඒගොල්ලන්ට පත්පුත්‍ර බඳින්න ගියොත් අපිත් අහුවෙයි. ඉතින් ඉන්නේ ඒ කාරණාව. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ තියෙන මේ සම්මා වාචාවේ සම්බන්ධතාවයේ විතක්ක ਵਿਚාර අරහ කොතෙන්දී එක පාවිච්චි කරන්න ඕනද කොතෙන්දී එක බහා තබන්න ඕනද කියලා දන්නවනම් මේ මාතෘක රටක් රජ කරනවා කියන කිච්චර දෙයක් නෑ අග්‍රවිනිශකාරකමක් කරනවා කියන කිච්චර දෙයක් නෑ කෙනෙක් අහලා කියන දේට උත්තර දෙන්න මහා පඬිතුකම් ඕනේ නෑ ඒ මනුස්සයා වලිග බාගෙන ඉන්න එක බෙන්දලා දීපම් ඉවරයි මුලින් කියන එක නෙමෙයි පස්සේ කියන්නේ අර වෙන්නනෝ තම සුවිදෙන් මේ කියපිට නෙවෙයි කියන්නේ පොඩ්ඩක් ඔක බලනකො කියන්නේ එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ අනේ ඔබ ආකට අරුවඥ ඥානෙ තියෙනවද මන් දන්නේ මගේ හිත දැකලා කිව්වා වගේ කියන හිත නෙවෙයි පචේ දැකලා කියන්නේ මේ කියපු එකම අනිත් පැත්තටම කියනවා වෙන මොකුත් එපා කමටහන් සුද්ධ කරනට හරියි කියපු එකම නැවත කියනවා නැවත නැවත කියනවා නැවත නැවත කිව්වම ආදී දැන් මොකද අලුතෙන් කිව්ලේ අලුතෙන් නම් මොකුත් නැහැ සාන්ත මේකම ආපහු එනවනම් දැන් මම මොකද කරන්නේ මට දඬුවමක් වශයෙන් බුරුමේ ඉඳි මාස 18ක් තියලා තිබ්බා. මට භාවනා කරන්න බෑ කියන දඬුවමක් වශයෙන් මේ කමඨා සුද්ධ කරන්න අහගෙන ඉන්නේ. මාරු. මේ ඇවිල්ලා එක එක නම් මේ දවසට හම් වෙන්නේ දවස් දෙකකට සැරයක් විනාඩි 5ක් හම්බෙන්නේ. ඒ විනාඩි 5දී කියන්නේ කිසිසේත්ම අදාළ නැති දේ. මට අන්තිමට එන්න හදනකොට අන්දිසාද කියනවා මේ මිනිස්සුන්ට පොඩ්ඩක් කියලා දීපන්කෝ මමට අසුද්ධ කරන්න මේ මූල කර්මස්ථාන ගැන කතා කරන්න කියලා. මොනවද මේ කතා කරන්නේ කියලා අමාරුවෙන් සයිඩව හම්බෙන්නේ. විනාඩි පහකට කියන්නේ වල්පන. මං කවදාමද මගේ බෙල්ලන් කලවලයි මට නම් බෑ ඔය වැඩේ කරන්න. මොකද මිනිස්සුන්ට උනේ මොනවා හරි කතා කර කර ඉන්නේ. අල්ලා බදල්ලා. දන්නේ නැහැ ඒක මේ මේ පරිසර දූෂණයට හේතු වෙනවයි කියලා, චිත්ත දූෂණයට හේතු වෙනවයි කියලා සම්මා මේ සම්මා මොකද්ද කියන්නේ? සම්පප්පලාවට හේතු වෙනවා කියලා අපාගාමී අකුසලයක් කියලා දන්නේ නැහැ. මේ කතා කරගන්නේ. ඉතින් ඒ නිසා ධම්මී වාගතා යුවා තුනි භාවෝ කියලා මේ බුදු ඥානසෙ පෙන්නපු දෙය අපිට පේන්න නිකන් ඩොක්කක් කරනවා වගේ නිකන් මොකවඩක් දැම්මා වගේ මේ කකුලට විලංගු ගැහුවා වගේ කියලා. නෑ ඒක තේරෙනවා සම්මාදිට්ඨි සම්මාදක්කප්ප සහිත කෙනාට මේ ප්‍රඥාව ඇති වුණා නම් යාට විතරයි සිල් ලකින්න පුළුවන්. ප්‍රඥාව නැති වුණා කියන සීලයට ඕනේ නම් දාගන්න සීලබ්බත පරාමාස කියලා. ඒක නිකන් සීලපත පරමාස විතර නිකන් කරේ දාගත්ත ලෝගුවක් විතරයි තේරෙන්නේ නැහැ. හැම කෙනාම පටන් ගන්න එතන. සීලපත පරමාසෙන් තමයි. කෘෂ්ණ ගමන් සත්‍ය වඩනකොට තේරෙන්නේ ඇයි මේක කරන්නේ? ඇයි මේ බුදුහාමර අපිට කියලා කියන්නේ කියලා. ඒක නිසා මුලදී මුලදී මේ නොතේරුණාට කාලයක් යනකොට හොඳටම තේරෙන පටන් ගන්නවා. බුදුජානනාංශිකව පිළිගස්සලා තියෙන ආම්බෙට නෙවෙයි. තාමත් තර්ක ක්‍රමයකට ඒ නිසා මේ සම්මා වාචා පිළිබඳව උදිත් ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒ වගේ තැනකට ආවට පස්සේ අපි සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න එක්කෙනෙක් තව කෙනෙකුට බනවන්න එපා. මේ කරන සද්ද අඩු කරන්නේ කියලා. මම මම පුංචක් එකතු කරන එකට හැම වෙලාවෙම Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. වෙන බණක් ඕනේ නැහැ. වෙන සතියක් පිටින්න ඕනේ නැහැ. මම මේ වැඩක් කරන්න ගියාම කොච්චර සහටපටද මගෙන් මේ දැන් මේ මේ මුළු ශාලාවටම බෝධා කරන්නේ මේ ධම්මජීව හමුදු විතරනේ මේ වෙලාවේ. ඒ තේරෙනවද? එයාම තමයි මේ කතා කරන්න එපයි කියලා බණ කියන්නේ. ඒක ආඩුවෙන්ම කරන්නේ. එච්චරයි. ඒක නොකර ඉන්න බෑ. අපි එකතු වෙලා තියෙන එකට මුතුඩ අහුම්කන් දෙන්න මම මේ කතා කරන වචනෙට මම අතපය හොල්ලනකොට ඇති වෙන සද්ද වලට මේ පැදුරක් කියලා එනකොට පැදුර එලා ගන්න හැබැයි අක්ක දේනොට පක්ක දේල නැටි පීරිසිකුට කෝප්පේ දිනොට කෝප්පෙන් සද්ද වෙන්නේ නැටි අපි සත්ත පහකට හලකන්නේ හැඳි ගැටෙනවා දඩබඩ ගන්නවා වලම්මුට්ටි හැප්පෙනවා පීරි කෝප්පල හැප්පෙනවා ඕනම කෙනෙකුට පුළුවන් මේට වෙටි ටිකක් මේ සමාගේ සද්ද ගැන හොකන් දෙන්න ඒ මනුස්සයා වාහනයක ෂොකප් සෝබරයක් වань. යාගීගේ ගමන්ම අනිකට නිකම්ම නිස්සද්ද වෙන්න පටන් ගන්නවා. ඒ මොකද එයා දන්නවා යා මේ මේ ආවේ නිකන් හම්බෙන්නේ නෙවෙයි සම්මාදිට්ඨි සම්මාදාකප්පහරා. මේක ක්‍රියාත්මක වෙනකොට මොකද්ද නිහඬ බණක්. මොකද්ද නිහඬ බණක් කරන වැඩේ යන්නේ තාමත්ම නැවතිලි. ඒ සද්ද කරලා ස්පීකර් පුරන්න කෑ ගහලා කියන බණ නෙවෙයි. හිතවලින් නිහඬ බණ හැසිරෙනකොට SMS කියලා දාලා තියෙන එක slowly mindfully silently යමක් කරනකොට පොඩ්ඩක් වෙනකට වැඩිය වේගය අඩුවෙන් කරා. ඒ කරන වැඩේට සතියෙන් කරන බය. ඒකල ඒකේ නිකුත් වෙන සද්දයට යොමු කරන්නේ. වෙන කෙනෙකුට සාමාන්‍ය එහෙම නැති කෙනෙකුට මේ උඩ තට්ටුව ඇවිදිනුන යට තට්ටු හෙල්ලු කරන. ටිටිස් ටිටිස් ටිටිස් ටිටිස් ගා. තීරෙන්නේ නැහැ මේ මනුස්සයා. මේ ඇවිදින්නේ තට්ටු කොලවක නේද සොල්දරේක නේද මොකද අර යන්න ඕනේ ගමන යනවා. පල්ලෙහා ඉන්න මනුස්සයර තේරෙනවා. මේ මනුස්සයා පුළුවන් ඒකාන්තවත් තොල්ලාගෙන කොහෙද මේ යන්නේ? පොඩ්ඩක් කියවිනකොට පොඩ්ඩක් නතර වෙන්න ඕක භාවනාවක් ඕක තේරවාදයක් ඕක බුද්ධාගමක් මේක පන්දලක් නෙවෙයි ඕනෙම තැනක යම් කිසි කෙනෙක් දන්නවනම් ඒ නිසද්ද ගමන දන්නේ නැත්තම් පූසෙද්දියා බලන්න ඌ ඌ පෙන්නනවා තාමත්ම දක්ෂ ආදර්ශයක් කද්දාව සද්දයක් උඩ උපාසක බල්ලයි කියලා කියන්නේ ඌට නවගුණවල මොකක්වත් ඕනේ එකවරට මීයෝ දෙන්න අල්ලනවා මීයගේ වැඩේම කට කට කට කට කට කට කට ගානකනේ මික් මික් මික් ගානේ අර උනේ කරවන බලන ඉන්නවා වෙන්නේ නිකන් තපස් රැකලා නිකන් සොක්‍රටිස් වගේ බලන්නේ පැන්න ඉච්චරයි ඒ නිසා ඒ ටික පුරුදු කරන්නේ නැතුව ඒ ටික පුරුදු කරන්න බෑ මම මේ දේශනා කරපේ කියන හැටියට සම්මාදිට්ඨි සම්මාසංකප්ප නැතුව සම්මාදිට්ඨි සම්මාසංකප්ප ඇති වුණාට පස්සේ ධම්මා වාචාවෙන් අනුග්‍රහ කරන්නේ නැත්නම් එහෙනම් අර දෙකක් අනාගතයි. ඉතින් මෙතනින් ඔක්කොටම මේක එකසේ අදාළ වෙන්නේ නැහැ ගෝචර වෙන්නේ නැහැ. හැබැයි ගෝචර වෙච්ච කට්ටිය පොඩ්ඩක් පරිලද කරගන්න. අනිකොලයිද දොස් කියයි මේ අපිව ගණන් ගන්නෙ නෑ කිව්වර දෙයක් අහන්නේ කියලා. නානව නෙවෙයි. කාරණාවට කියනවා මේ දේ ඕනේ. හැබැයි ඒක නැවත නැවත කියන්න ගියාම කියනවා දැන් ඇති. ඔයින් යහ ඕනේ කියලා ඒ නිහඬබණ යන්න පටන් අරගත්තොත් සරුවචනාංශය අගිට මේ සබී මැද පහළ වුණා. ධර්මය සජීව ඉදිරියට ආවා. අපි මේ ආචාර්ය પરම්පරාවෙන් ආපු බණ තිරුණාංශලා වැඩ කරපු හැටි මේ ජීවිත ආදර්ශයෙන් පෙන්නනවා. ඉතින් මේකට සීලය කියලා නමක් දාගන්න. හැබැයි මේ සීලෙ බයට කරන එකක්වත් කවුරුත් වටන්න කරන එකක්වත් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හලහ පෙරලා ඉන එකක්. ඉතින් ඒ නිසා සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ සම්මා දිට්ඨි මුළු නනකට ප්‍රඥාව මුළු නන සීලය අනිවාර්යයෙන්ම වෙනවා. ඒ නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා පඤ්ඤාවත්තං සීලෝ සීලවන්තත් පඤ්ඤා නක්ති නක්ති පඤ්ඤා නක්ති සීලං නක්ති සීලං නක්ති පඤ්ඤා පඤ්ඤා සීලං භික්ඛවේ අග්ගමඛායති ලෝකේ ප්‍රඥාවයි සීලයයි දෙක තමයි ලෝකයේ අග්‍රම ධර්ම දෙකේ දෙන එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා යම් කිසි දුස්සීල නම් ඒ මනස අමු නැට්ටා. උට ප්‍රඥාවක් නැහැ. යම් කිසි කෙනෙක් සිල්වන්ත නම් ඒ කියන්නේ හොඳට දැනගෙන රකින්න මේ මනසට ආයේ වෙනම පඬිතු විභාග ඕනේ සීලෙම පෙන්නනවා. ඒක නිසා මේ දේ තමන්ගේ මේ සීලෙන් හික්මාන ගතිය අනුගාමී වචනේ හික්වා ගන්න ගතිය පිනෙනවා නම් ටික ටික හරියි. සමාජයටත් ඒකේ ආදර්ශයක් තියෙනවා තමන්ටත් ආදර්ශයක් තියෙනවා එතකොට අපි ධර්ම රත්නේ නැගගත්තා වගේ අර කලින් කලින් ඇති කරගත්ත සතිය දැන් අපේ චර්යාවට ආචාර ධර්ම වලට යන්න පටන් අර ගන්නවා ඒක ලක්ෂයක් සෙනගේ හිටියා කවුරු බනවන්නේ කවුරක්වත් බනවන්නේ කල්ලතු ගිල්සින ආවලට යවලාට කරන්න ඕනේ ඒ ටික කරගන්නවා ගියා එතකොට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු ඒ සමේ සබේට මොකද එකිනෙකාගේ විවේකයට එකිනෙකාගේ නිසද්දතාවයට කරන කරුණ ඒ නිසා බුද්ධ ගෞරවයේ උපරිම තැන තමයි ආර්ය තුෂ්ණි භාවය. එදා නිසන්වනේ දවසවල පරණ බුදුගේ ගහලා තිබුණා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න වාසේ සලකලා විහාරයේදී කතා කරන්න එපා. නිසද්දතාවෙන් ගරු කරන්න. ඒ හැමදැනම බුදුන් ඉන්නවා හැමදැනම නිසද්දතාවය රකින්න. ඒක මේ බයට පිලංගු දාලා කට මොකෝ ආඩම් දාලා කරන එක නෙවෙයි. අන්න ඒ තමන් කරගෙන යන ගමනේදී මේක පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඒකට පොඩි තල්ලුවක් දීලා පොඩි අනුග්‍රහයක් කරලා ඒ නිසන්ද භාවයට ගරු කරන්න එතකොට අපි කතා කරලා හයියෙන් බන නොකියුවට නිහඬ බණක් කරා ගස්කොළන් වලට තිරසනුන්ටයි සියලු ප්‍රාණීන්ට මේ පණිවිඩය යනවා ඒක යන්නේ good vibration එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයක් කරා අපි ඒකට බුදුහාමරගේ කම්පන වේගයට සම්බන්ධ වෙනවා ඒ සියලු දිනාට තමයි මේ ශිල්ප ඥාන පහළ වෙලා ලුවාන්තරංග නිස්සද්දතාවයේ රැකීමෙන් ආර්ය තුෂ්ණි භාවය වැටහිවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවට නත කරනවා ආශිර්වාද දිනාට සනසි පුදා වේවා කියලා